पदावकील होटल में आपकी जनगणों में समाधि समासंकल्पवाचकमगाति व्यायाम सतसमाधि කියලා මේ ආර්ය ශ්‍රායක මාර්ගය අංගයක් තියෙනවනේ. ඒකෙදී සම්මා දිට්ඨිය ඉස්සෙල්ලාම දැනගන්න. සම්මා දිට්ඨිය දැනගන්නවා කියලා කියන්නේ මේ දුක දුක ඇතිවීම දුක නැතිවීම දුක නැති කරනවා. ඔය හතර අපි දැනගන්නවා දැනගන්නවා. ඔය හතර දක්නවා කියන්නේ අපේ ජීවිතේ ඉඳලා අපි දකින්නේ. ඒ කියන්නේ දුක්ඛ සත්‍ය කියනකොට ජාති දුක්ඛ, ජරා දුක්ඛ, ව්‍යාධි දුක්ඛ කියලා වචන ටික නෙමෙයි. වචන ටික නෙමෙයි. දුක්ඛ සමුදය සත්‍ය කියනකොට මේ දුක ඇතුලේ තණ්හාව නිසා කියන මේ දැනුම නෙමෙයි. මොකද නුවණ ඇති බව හා නැති බව කියන කාරණාව විද්‍යමාන වෙන්නේ ජීවිතේ. ජීවිතයෙන් දෙන්නේ චතුරාර්ය සත්‍ය දන්න බව නොදන්නවා. උපමාවක් කියන්නේ දැන් පහනක් තියනවා නම් කුංචි දරුවෙක් ඉන්නවා නම් මේ පහනට අතගන්න. වැඩිහිටි කෙනෙක් ඉන්නවා නම් යාළුවෙක් අතගන්න නැහැ. එතකොට මේ පහනේ කර්තම කිච්චෙනවා කියන එක දන්නේ නැහැ. එහෙම නෝනක් නැහැ කියන එකත් මේකට අත දැම්මහම පිච්චෙනවා කියලා දන්නවා කියන එකත් නුවණ කියලා චෛතසිකයකින් පුද්ගලයකින් හොයන්න බෑ. එයා පහනට අත දාන හා නොදාන කියන ක්‍රියාව කියන තමයි මෙහෙම මොනක් කියනවා සහ නැහැ කියන එක විදිනවා. එහෙනම් චිතකෙන් චෛතසිකයකින් පැත්තක ඉන්න පොඩි ළමෙක් හෝ ලොකු ළමෙක් ලොකු කෙනෙක් දිහා බලලා මෙයා පහන පිස්සෙනවා කියන එකට නුවණක් මෙයාට තියෙනවා. මෙයාට ඒක ගැන මොන නැහැ කියලා හොයන්න ක්‍රමයක් නැහැ. එයාට එහෙම නුවණක් තියනවද නැද්ද කියලා අහනවා ඔය විවාහ වෙන්නේ පහනට අත දානවා හෝ නොදානවා කියන කම. ඒ වගේ චතුරාර්ය සත්‍ය දන්නවා හෝ නොදන්නවා කියන කාරණා විද්‍යමාන වෙන්නේ අපි ලෝකෙ කටයුතු කරන හැටි. අපි කියමු මම ඉදාර මුලින් අර පරිය දේශනා කළා ආදිත පරිය දුර්යහලාගේ පරිස්සම් පාදේ ඒකේ අනුලෝමව අපි දැක්කනේ යම් තැනක අවිද්‍යාව තියෙනවා නම් ජරා මරණ කිස් නෑ කියන්නේ. ඒ කියන්නේ යම් තැනක ජරා මරණ දුකමක දුක්ඛමස් තියෙනවා නම් අනුක්‍රමයෙන් ඒක බුදුජානක බලාගෙන ඇවිල්ලා දැක්කනේ අවිද්‍යාව නිසා කියලා. ඊට පස්සේ අවිද්‍යාව ඇතිදැන ජරා මරණ නැහැ. නමුත් අවිද්‍යාව තිබුණොත් ජරා මරණ කියන ධර්මතාවය උපදලා මිසක වෙන නතර වෙන්නේ නැහැ. කියලා අපි දැක්කා. තේරුණා. එහෙම බලලා අපිට නුවණක් ආවා ඊළඟට අපි උත්තරයක් නැත අවිද්‍යාව කියන්නේ මොකක්ද? ජීවිතේ ගන්න කතා කරමු. අයියෙන මුක්තියෙන් නැති. එතකොට මම කියන්නේ දැන් ඒකට අපිටම අපි බලන්න කර්මානුකූල නෝනක් තමයි මොකෙන්නේ අපි අද ජනමත්යන්ගේ යුක්තන අපි දෙන්න වෙනවා මහවිද්‍යාල නැත්නම් මේ ජනමත් සුදුල අපි පක්ෂලවන ඒ අපිට තේින්නේ මෙහෙමයි. ඒ කියන්නේ තියෙන දේමයි දන්නේ දන්න දේමයි කියන්නේ කියලා මම තමයි තේින්නේ. ඒ අපි එහෙම දෙන්නේ එහෙම දෙකේ මට්ටමක් තියෙන අපි ජනපන්නේ මුදිර නැත්තම් එහෙනම් මේ එනෙන ධර්මවන්තමයි අවිද්‍යාව ඇති වෙන්නේ. ඒක තරමක් මොකටද කරන්නේ කියලා. දැන් චතුරාර්ය සත්‍ය දන්නේ නැහැ කියලා කියන්නේ. අපි මෙහෙම කිව්වොත් මේ තියෙන දේ දෙන්නේ වෙන දේ දෙන්නේ කියලා මේ විදිහට දැක්කොත් ජරා මරණ මේක තමයි අවිද්‍යාව ඒක කර්ම රැස් වෙලා මේ කියලා මේ ජරාවම දුක ඇති වෙනවා නේද කියලා ජරාවම දුකත් ඒ දුක ඇති වෙන හැටි ගන්නවා යම් කිසි දැනක ජරාවම දුක නැති වෙන්න අවිද්‍යාව නැති වෙන්න ඕනේ අවිද්‍යාව නැති වෙන්නේ අරමුණක් බලනකොට මේ වේදන විදිහට නැතුව මෙන්න මෙහෙම ගන්නවා වෙනෙන දේ කියනවා නෙමෙයි කියන්නේ කියනවා නෙමෙයි කියලා මේ විදිහට බලනවා ඒ මොහොත අවිද්‍යාව නැහැ ජරා මරණ නැහැ කියලා කෙනෙක් ගන්න නිසා. ඒ මේ විදිහට බලනකොට අවිද්‍යාව ඇති වෙන ජරා මරණ දුක ඇති වෙනවා කියලා දන්නේ නැහැ. ඒ නිසා මේ ක්‍රමය වලකලා මෙන්න මේ විදිහ ඇත්තටම බලනකොට ජරා මරණ දුක නැති වෙනවා කියලා දන්නේ නැත්තම් ඔය හතරම නොදන්නවා තමයි නිර්මාණය වෙන්නේ මේ තියෙන දේ බලනවා කියලා මෙහෙම බලන්න. ඒ කියන්නේ මේ මලදරකේ දෝෂයක් සංකේත තියෙනවා. මේක ජනමන සුත්‍රය ඉනවා මේකේ දරුවෝ කියලා එයා සංකේත තියෙන දුකයි කියන්නේ ගන්නේ නැති මේ දුක නැති වෙනවා නැති කරන්නේ මේක මෙහෙම දෙන්නු බලලා කියලා දන්න නැති ඒකනේ මේ දෙකම සුගන්නා කමනින් මේ විදිහට බලනවා. එතකොට චතුරාර්ය සත්‍ය අවිද්‍යාව කියලා කියන්නේ මේ ලෝකෙ විදිහට ජීවත් වෙන එකමයි අවිද්‍යාව. විද්‍යාව කියලා කියන්නේ ලෝකයේ හම්බ වෙන දැන ඇත්ත දකින්න උත්සාහ කරනවා මොකක් නිසාද චක්‍රවර්ති ගන්න මොන කෙනෙක්ද? අපි උදේ කතා කරමු පගයායන් ටිකක් කතා කරමු. දැන් මෙතන මේ මේ විදිය මෙතන එකක් තියෙනවා. අර උදේ අපි කතා කරන ගලියයි කැටපහල ඉඳගෙන ඒ ටික තේරුම් ගන්න දැන් වැඩි කැට ටිකක් වෙනස් කරලා අවකාශ ධාතුවේ වැඩි කැට ටිකක් තියෙන තැනක තේරුම් අපි බැලුවොත් එහෙම අපි ඒක වහලා ඒ ගානට ඇහෙනවද? එළියෙත් ඉන්නවද? දැන් ඇහෙනවද? දැන් දැන් අපහැදිලිද? දැනුත් එහෙමද? තමයි සමාජයට මේ ළඟ වැඩි ඉන්න මෙතන වැඩි කරලා. හරි නේද? ඊකරෙන් ඇහෙනවද? ඉතින් මං කියන එක ඊකරද ඇහෙන්නේ ඊකරේ ඇහෙනවා. ඊකරේ ඔක්කොම ඉතින් ඔයගලන්ට හොඳට තේරෙන්නේ මේ කර්ම රැස් වෙනවා කියන එක මොකද්ද කියන්නේ. අවිද්‍යාව තිබුණොත් කර්ම රැස් වෙනවා කියන එක නවත්තන්න බෑමයි. කර්ම රැස් වුණොත් විඥානය පිහිටනවා විඥානය පිහිටිය කවුකසට දැක ගන්නවා එමුත් මේ ජරා මරණ දුක නවත්තන්න බෑමයි කියන මේ සිද්ධිය මේ මොකද්ද කියන එක අපිට තේරෙන්නේ. ඒකයි හැමදාම ওই දර්ශනේ මම කියන්නේ. මේ හොඳට තේරෙන මේ දර්ශනය කතා කරනකොට මේ නිමිති කියන්නේ මොකද්ද කර්ම රැස්වීම කියන්නේ මොකද්ද කියන්නේ දැන් අර යලි කැට ටිකක් ගෙනල්ලා දැම්මහම අවකාශ ධාතුවේ ස්වභාවය තමයි වැලි කැට ටික අපිට හිතෙන් ඔසවන්න බෑ වැලි කැට ටික අපිට අරගෙන ඈතකට කොහාටවත් යන්න බෑ. වැඩි ගැට ටික අපේ හිතට ඇතුල් වෙන්නේ නැහැ. ඒක තිබූ දැනම තිබිලා මෙහෙම යමක් පෙනෙනවා විතරයි. තේරෙන්නේ? මේ ඇහෙනුයි හිතයි උදව් කරගෙන මෙහෙම බලනකොට වැලි ගැට ටික යහත තියෙන තමයි හැඩයක් අපිට පේනවා. දැන් මේ පේන හැඩේ හිතට පේන්නේ ඒක ඕන ඕන දෙයකට ගෙනහිල්ලා හිතෙන් හිතන්න පුළුවන් අපිට. ඒ හැඩේ පේන හැඩේ නම් අපි රූපේ රූපේ කියලා රැවටිලා තියෙනවා. නිමිති දෙමයි හිතින්නේ. මේ තියෙන සිද්ධිය. ඒකයි මේ හැමදාම කියන්නේ දැන් අර වැලි කැට ටිකේ දෝෂේ නැහැ. අවකාශ ධාතුවේ දෝෂේ නැහැ. ඒක තුබු දැනම තියෙනවා. ඒක අපිට හිතට ඕසෝගෙන යන්න බෑ පැත්තකට ගිහිල්ලා මතක් කරන්න බෑ. මතක් වෙන්නේ නැහැ. දිත්‍ය දිත්‍ය මතන් කියන්නේ ඒක මෙහෙම හැඩයක් පෙන්වන ගතියෙන් විතරක් ඉතුරු වෙලා තියෙනවා මිසක ඒක උස්සගෙන යන්න බෑ. මතක් වෙන්නේ නැහැ හිත ඇතුළට රිංගන්නේ නැහැ වැලි කැට. අවකාශ ධාතු එන්නේ නැහැ. දැන් වැලි ගොඩක් තියෙනවා. එතන තියෙන වැලි කැට ටිකයි අහසයි තියෙන්නේ. ඒ නිසා හැඩයක් පේනවා. දැන් පේන්නේ හිතට. අපි මේ ඇත්ත දැක්කේ නැත්තම් මෙහෙම තියෙන තැනක හිතට මේ හැඩයක් පේන්නේ කියලා දැක්කේ නැත්තම් නමුත් අපි නොදැක්කට මෙතන ඇත්තටම පේන්නේ හිතට. ඒක අපි නොදන්නකම නිසා උපාදාන වෙනවා කියන්නේ එහෙ තියෙන දෙයක් කියලා හිතාගෙන නැවත නැවත ඒ ගලි කොට දිහා බලන. බලන්න බලන්න හිතට නිමිති එන්නේ. ඒකේ දෝෂය තමයි හිතට පෙවුණු දෙයක් හින්දා සැත්තකට ගිහලා තේ හැදේ දිහි කරන්න පුළුවන් අපිට. ඔසවගෙන යන්න පුළුවන්. හිතින් ඔසවන්න පුළුවන් මේ චිත්ත රූපේ. ඒ උපාදාය රූපේ. වැඩි කන්ද හැඩේ ගොඩ සිහි කරන්න පුළුවන්. තේරණේ? එතකොට අපි ඇත්ත නොදකින නිසායි උපාදාන වෙනවා කියන්නේ වැලි කැටි ටිකක් කියන තැනක හිතට පේනවා කියන එක නොදන්නාකම තිබුණොත් අපි දැක්කොත් මෙතන තියෙන්නේ වැලි කන්දකුයි ගොඩකුයි කොහොම හිතන්නේ අර හැඩේ හොඳට හිතින් අල්ලගෙන වැලි ගොඩකුයි මෙතන තියෙන්නේ තියෙන වැලි ගොඩයි පේන්නේ කියන තැනින් අපි හිතාගෙන ඉන්නේ මේ හිතට පේන දේ එහෙම හිතාගෙන එහෙම අල්ලගෙන ඉන්නකොට පැත්තකට ගියාම අපි දැකපු වැලි ගොඩ අතන තියෙනවා කියන නිමිත්තේ තියෙනවා හිතේ. ඒක හිතට දිහි කරන්න පුළුවන්. අපි එතන කියලා හිතුවට හිත හිතට හට පෙවුණු දෙයමයි මේ අල්ලගෙන තියෙන ඒකේ කියන්නේ. ඒකයි මේ දෝෂය. ඔන්න දැන් ඔය වැලිගොඩ එතන තියනවා කියලා නිමිත්ත අපිට හිතියොත් දැකපු වැලි ගොඩක් පැත්තට ගිහලා සී කරන්න බෑයි. පුළුවන්. දැකපු එක සී කරන්න පුළුවන්. නමුත් ඒ වැලි කැට දැන් හිත ඇතුලේ තියෙනවද? හ්ම් හ්ම් නෑ. ඒක එතනම තමයි. නමුත් මේ නිමිත්ත අපිට ඔසවලා දැන් ගත්ත හැකි. දැන් මරණාසන්න මොහොතේ ඔය වෙන කිසිම නිමිත්තක් නැහැ තෙමුනේ වැලිගොඩ විතරයි. අර හිතට පේන වැලිගොඩ. දැන් ඕගොල්ලන්ට සිහි කරනකොට අහවල් තැනයි තිබුණු වැලිගොඩ කියලා තේරෙනවා පේනවා වගේ. ඕගොල්ලන්ට එදාටත් ඒ ගතියම හිතනවා අහවල් තැනයි තියෙන්නේ. ඔන්න මේ කියන ඒ එකම නිමිත්ත අල්ලගෙන මේ විඥානය ආපහු සතර මහා ධාතු රූපයකට වැටගන්නවා. තේරෙනවද? රැකගත්තාම ආයෙත් ජරා මරණ ඒ ඉපදුනහම කොතනක හරි බඩේකෙක් උපන්නට පස්සේ බඩේ කැක්කුම් කන් කැක්කුම් දත් කැක්කුම් ඔළුව කැක්කුම් අතපය බලංගු නැතිකම මහලු බව කියලා යම් තාක් ජරා මරණ දුකක් ඇති වුණා නම් ඒ දුක් ටික ඔක්කොම දුන්නේ මේ වැලිකොඩේ. වැලිකොඩ කියලා කිව්වේ අර වැලි කැඩ ටික නෙමෙයි. අපිට පේන අර රූපේ. එයා මෙහෙම වැලිගොඩ පෙනෙන තැන ජරා මරණ නෑ දැන්. ඒ ඇත්ත නොදැක්කොත් ජරා මරණ හිස් නෑ අපිට. මේ එහෙමද කියන්නේ. එතෙන් තියෙන සිද්ධිය තමයි යම් කිසි කෙනෙක් දැක්කොත් මේ පවතින දෙයමයි පෙනෙන්නේ පෙනෙන දෙයමයි පවතින්නේ කියන මට්ටමට අපි මෙහෙම බලනවා කියලා කියන්නේ අතන අර යලි ගොඩක් උයි තියෙන්නේ තියෙන වැලි ගොඩයි පේන්නේ, පේන වැලි ගොඩයි තියෙන්නේ කියලා බැලුවොත් අපි ඒ හිතම උපාදාය රූපයම අසුරු කරගෙන උපාදාන කරගෙනයි මේ ඉන්නේ. ඒ කියන්නේ දැන් අපි දැක්කා එහෙම හැඩයක් සිවුනේ හිතට මිසක නේද? ඒක මං කිව්වේ හිතටයි පේන්නේ කියන එකට තියෙන සාක්ෂිය තියෙන යථාභූත නුවණට සාපේක්ෂවයි ඈ. එතකොට වැලි කැට ටික සුබූතනම තිබිලා කොහාටවත් යන්නේ නැහැ කොහාටවත් උසගෙන යන්න බෑ සිහි කරන්නවත් බෑ අපිට සුබූතනම තිබිලා ඒ දිහා බැලුවොත් එහෙම හැඩයක් වෙනවා තේරෙනවද පෙන්නන හැඩේ අනිත්‍ය දැක්කේ නැත්නම් අපි අනිත්‍ය දකින්න නම් අපි දකින්න ඕනේ පේන දේ අනිත්‍ය දකින්න නම් නැත්නම් වර්ණ රූපේ අනිත්‍ය දකින්න නම් අපි අපි දකින්න ඕනේ වැලි කැට ටිකකුයි අවකාශ ධාතුවයි තියෙන තැනක හිතට මෙහෙම හැඩයක් පේන්නේ. පෙනීම ඉවර වෙනකොටම මේ පේන දේ නැති වෙනවා කියලා අපි දකින්න ඕනේ. ඒකේ අනිත්‍ය අපි දකින්නේ නැති හින්දා. තේරෙනවද? අනිත්‍ය දකින්නේ නැහැ කියලා කිව්වේ යථාභූත නුවණ නැහැ. වැලි කැට ටිකයි අහසයි තියෙන තැනක පේනවා කියන එක නැහැ. වැලි ගොඩක් වැලි කන්දක් තියෙන එකමයි පේන්නේ, පේන එකමයි තියෙන්නේ කියන මට්ටමකමයි අපි අසුරු කරන්නේ. ඔය මට්ටමක බැලුවොත් ඇත්ත නොදකින මට්ටමට ඇත්ත තියෙන මට්ටමට හිත තියන්නේ නැතුව මේ පේන මට්ටමට බැලුවොත් නිමිති හිතිනක නවත්තන්න බෑ. ඒකට මම ඔය කියන්නේ දැන් මේ ආරන්නේ අර ඈත පැතිවල කවදාවත් දැකලා නැති කුටි එහෙම තියෙනවා නම් ඕගොල්ලන්ට දැන් සිහි කරගන්න කිව්ව සිහි කරගත්තා හැකි. හොඳයි දැන් රවුම ගිහිල්ලා එන්නේ ගිහිල්ලා බලලා ඇවිල්ලා ඉඳගන්න. දැන් ඕගොල්ලන්ගේ හිත තුළ හිටින්නේ නැද්ද? අහවල් කරන මෙහෙම කුටියක් තියෙනවා, මෙහෙම කුටියක් තියෙනවා, මෙහෙම කුටියක් තියෙනවා කියන. දැන් මෙච්චර වෙලා නෑ දැන්. දැන් ඒ තියෙන එක ගැන නම් කියන්න පුළුවන්, දැනුත් කියන්න පුළුවන්කම තියෙනවා. නමුත් ට්‍රවුමා ගිහිල්ලාවට පස්සේ කියන්න පුළුවන් නෑ. එහෙනම් ඒ දැනුම කොහෙන්ද? ඕගොල්ලෝ අරමුණු 10ක් දැක්කොත් 10 ගැනම විස්තර කියන්න පුළුවන්. 20ක් දැක්කොත් 20 ගැනම කියන්න පුළුවන්. නිමිති එකින් එක එකින් දුරස් වෙනවා අපිට. තියෙන දේ දකින්නේ දකින්න දේ තියෙන්නේ කියලා තියෙන මට්ටමට බැලුවහම අපි පැත්තකට ගිය දැකපු දේ තියෙනවා කියලා අදහස හිටිනවා අපිට. ඒකට හේතුව තමයි මේ විදියට හිත කියලා බැලුවොත් වැලි ගොඩකුයි තියෙන්නේ තියෙන වැලි ගොඩයි පේන්නේ කියන මට්ටමට හිත තියාගෙන මෙහෙම බැලුවොත් අපි අහකට ගියත් මේ දැකපු දේ නිමිත්ත හිතිනවා එහෙම හිතුවේ ජරා මරණ දුක හිස් නෑ නේද කියලා මේ විදිහට බැලුවොත් දුක දුක එනවා කියලා දැකලා දුකයි දුක් සමුදය දෙක දන්නේ නැත්තම් උපාය හැටියට එහෙනම් ඒ වෙනුවට මම වැලි ගොඩ පෙනෙද්දී මෙතන තියෙන වැලි කැට කියලා මේ නුවණ අරමුණු කරගන්න ඕනේ. එතකොට මට මේ වැලි ගොඩ තියුණාට ඒක තියෙනවා කියන දැනම අහු වෙන්නේ නැහැ. ඒ වුණත් මම පැත්තකට ගියාම දැකපු දේ දැකීම ඉවරයි කියලා තේරෙනවා. එතන තියෙන්නේ වැලි කැටයි කියන නුවණ එනවා. ඒක උර අනිත්‍ය පේන නිසා මට මේ කර්ම නිමිති රැස් වෙන්නේ ඒ එහෙම වුණත් මට ජරා මරණ දුක හිටින්නේ නැහැ. ඒ හින්දා මම මෙහෙම බලන්න ඕනේ කියලා දන්නේ නැත්තම්. ඒ දුක දුක ඇතිවීමත් නැතිවීමත් මගක් කියන හතරම නොදන්නා එකේ ලක්ෂණය තමයි වැලි ගොඩක් දිහා බලාගෙන ඉන්නේ. තියෙන්නේ වැලි ගොඩකුයි තියෙන වැලි ගොඩයි පේන්නේ පේන වැලි ගොඩයි තියෙන්නේ කියලා බලාගෙන ඉන්න එකෙන් කියනවා මෙහෙම බලන එක දුක් සහිතයි මෙහෙම බැලුවාමයි නිමිති හිටින්නේ එහෙම නිමිති හිටියෝ ජරාම ඉපදිලා ජරා මරණ දුකටපත් වෙනවා කියන එක එයා දන්නේත් නැහැ නිමිති ජරා ජරා මරණ දුක නැති වෙනවා නිමිති නැති වුණොත් අනිමිත්ත වුණොත් අනිමිත්ත වෙනවා දකින දේ දැකීම පස්සේ ඉවරයි කියන නුවණ අනිත්‍ය දැක්කොත් එහෙම ලැබෙනවා මෙන්න මේ විදිහට ඇත්ත බැලුවොත් කියන එකක් දන්නේ නැත්නම් නිරෝධයේ මාර්ගය දන්නේ නැත්නම් මේ හතරෙම ප්‍රතිඵලය තමයි අපි මේ විදිහට බලන්නේ. ඔය හතරම දන්නවා නම් ඒකේ ක්‍රමය තමයි යා වැලි ගොඩක් හම්බ වෙනකොට ශනිකව නුවණ අරගෙන යනවා. මෙහෙම පෙවුනට තියෙන්නේ ඇත්තටම මේකනේ. ඇත්ත ඔච්චරයි. මේ බොරුවක් කරනවා නෙමෙයි. සම්මා දිට්ඨිය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ඇත්තක්වත් නෙමෙයි. කාගවත් ඇත්තක් නෙමෙයි. අදද අපිට වැලි කන්දක් පෙනෙනවා කියන තැනක තියෙන ඇත්තම ඇත්ත තමයි වැලි කන්දක් තියෙන හින්දා වැලි කන්දක් පේනවා නෙමෙයි. වැලි කැට ටිකක් තියෙන තැනක අපිට ගන්ධක් පේනවා කියන එක. ඒක අපිට ඇත්ත හිතුව හැකි මේ වැලි කන්ද වැලි කැට ටිකට කියලා බැලුවොත්. යෙදෙන්නේ යලි කැට ටිකකුයි අවකාශ දහස් ඔතන සත්‍ය හැටියට ඇත්තම ඇත්ත හැටියට හේඳ තියෙන වැලි කැට ටිකයි අවකාශ ධාතුව විතරයි විඥානයේ මායාවක් තමයි මේ රූපේ පෙන්වන්නේ විඥානයේ මායාකාරයක් කියන්නේ නැති දෙයක් ඇති හැටියට පෙන්වන්නේ ඈ ඉතින් දැන් අපිට වැලි ගොඩක් වැලි කන්දක් පේනවා මේ හැඩයක් පේනවා මිනිස්සෙක්ම පේනවා කියන කෙනෙක් ඉස්සෙල්ලා දැනගන්න ඕනේ චතුරාර්ය සත්‍යය. චතුරාර්ය සත්‍ය කියන්නේ මේ දුක දුකට හේතුවක් දැනගන්න ඕනේ. මේ විදිහට බැලුවාම මෙන්න මේකයි අවිද්‍යාව කියන්නේ. මොකද අවිද්‍යාව කියන්නේ මිත්‍යා දිට්ඨි, වැරදි දැකීම, වැලි කැට ටිකක් තියෙන තැනක වැලි කන්දක් වෙනදී ඒ ඇත්ත නොදක වැලි ගොඩක්මයි තියෙන්නේ, තියෙන වැලි ගොඩක්ම පේනවා කියන මේ මට්ටමයි වැරදි. ඔය වැරද්ද ඔය විදිහට සිද්ධාම ඒකේ ඇති හානිය තමයි බලල පැත්තකට ගියත් දැකපු දේ තියෙනවා කියලා සිහි කරන්න පුළුවන් ගැතිය හිතලා ඇති. දැන් මෙහෙම යමක් දිහා බලලා අනිත් පැත්ත බලනකොට බලපු දේ තියෙනවා කියන ගැතිය හිතේ. නිමිති හිතේ. කොයි වගේ නිමිති හිතියොත් ප්‍රතිසන්දිය හිස් නැහැ. නිමිති තිබුණොත් කර්මය කර්ම නිමිත්ත ගතිය ගති නිමිති කියලා මේ නිමිති වලට අනුව ප්‍රතිසන්දිය යනවා. ගිය ජරා මරණ දුක හිස් නැහැ. එතකොට ජරා මරණ දුකත් ඒ දුක ඇති වෙන්න හේතුව මෙන්න මේ අවිද්‍යාව තන දක්වා දන්නවා නම් කෙනෙක් මේ විදිහට බලන එකයි කියලා දන්නවා. මේ මෙහෙම තියෙන තැනක මෙන්න මෙහෙම ඇත්ත බැලුවොත් යලි කැට ටිකක් නිසා මේ කන්දක් පේනවා. පැත්තකට යනකොටම කන්ද පේන්නේ. එයාට නුවණින් අරමුණු කරගන්න පුළුවන්. යලි කැට ටිකයි අවකාශ ධාතුවයි අරමුණු කරගන්න පුළුවන් කන්ද අහුවෙන්නේ නැති වෙන්නේ. තියෙන යථා භූත ස්වභාවය නුවණ වැඩෙනවා කියලා කියන්නේ. නීවරණ කියලා කියන්නේ වැලි ගැට ටිකයි අවකාශ ධාතුවයි විතර අරමුණු කිරීමේ හැකියාව නැහැ මේ වැලි ඛණ්ඩ අහු නොවිය අපිට. එච්චරටම ඛණ්ඩ උපාදානය ආත්මයි. නීවරණ ධර්ම අඩු කියන්නේ මේ හැඩේ හිතට අහු වෙන එක අතහැරලා පවතින ස්වභාවයම අල්ලගන්න පුළුවන් දවසක් කියලා. නීවරණ අඩුයි කියනකොට. එතකොට දැන් මෙතෙන්දී වෙන්නේ ඒ වැලි කැට ටිකයි අවකාශ ධාතුවයි කියන තැනක හැඩයක් වෙනකොට මේ පේන හැඩය තියනව නෙමේ තියෙන්නේ මෙන්න මෙහෙම දෙයකුයි කියලා මේ ඇත්ත දැනගත්තාම මේ විදිහට බැලුවොත් ජරා මරණ දුක එන්නේ නැහැ නේද නිමිති ඉන්නේ නැහැ නේද කියලා ඔන්න දැන් සම්මා දිට්ඨිය දැනගත්තා අපි නිකමද කියමු දුකක් දැනගත්ත දුක ඇති වෙන හැටි දැනගත්ත දුක නැතිවීමක් දැනගත්ත නැති කරන හැටි දැනගත්ත දැන් මේ චතුරාර්ය සත්‍ය දන්නවා කියන එකට තියෙන නුවණක් තියනවා කියන එකට තියෙන සාක්ෂිය තමයි මෙහෙම පෙනෙද්දිත් මෙයා මේ පෙනෙන දෙයට ඔක්කෙන් බෞද්ධය ඇත්ත දකින ටික ටික උත්සාහවත් වෙන එක. එයාට මේ පෙනෙන සිද්ධිය වැරදි නැත්තම් මේ චතුරාර්ය සත්‍ය දන්නා එකේ ලක්ෂණය තමයි ලෝකයට හම්බෙන මැත්තේ විතර වෙන්න මෙයා ටික ටික උත්සාහවත් වෙනවා. එහෙම කිසිම උත්සාහයක් වෙන්නේ නැහැ. එහෙම දැක්මක් නැතිකමින් විද්‍යමානයි චතුරාර්ය සත්‍ය නොදන්නා. තේරුණාද කියන්නේ? දැන් ඔන්න ඔය හතර අහගත්තාම දැන් එයා දුක දන්නවා. දුකට හේතුව දන්නවා. දුකට හේතුව කියනකොට අවිද්‍යාව කියන තැන දක්වාම එන්න ඕනේ. තේරෙනවද? මොකද දුකට ආසන්නම කාරණාව තණ්හා වුණාට තණ්හාවටත් හේතු තියෙනවා මේ විදිහට තමයි අවිද්‍යාව දක්වාම යනවා. අවිද්‍යාව කියන්නේ මේ තියෙන දේ දකින්න දකින්න දේ තියෙනවා කියන එකක් දැනගන්න. ඔන්න දුකයි දුක්ඛ සමුදයයි ගන්නවා. ඒක දුක්ඛ සමුදය කියන්නේ ජීවිතෙන් දකින්න උනේ අවිද්‍යාව කිව්වට දුක්ඛ යඥාන දුක්ඛ සමුදය යඥාන කියන වචන ටික කිව්වට හරියන්නේ නැහැ. දුක් දුක්ඛේ ඥානං කියලා කියන්නේ මේ ජරා මරණ දුක ගැන හොඳට නුවණයි සතර. අද විතරක් නෙමෙයි හැම තැනකම උපන්නොත් ජරා මරණ දුකපත් වෙනවා. නුවණ. එයා ජරා මරණයටපත් වෙන්න ඕනෙත් නැහැ ජරා මරණය පිළිබඳ නුවණ එන්නේ. ඊට පස්සේ ඒ දුකට හේතුව ගැන ගත්තාම දුකට හේතුව අවිද්‍යාව කියන තැන දක්වා දන්නවා කියලා කියන්නේ. මෙන්න මේ විදිහට බැලුවොත් නේද මේ දුක ඇති වෙන්නේ කියලා ජීවිතෙන් දන්නවා. මේ විදිහට බලන් නැතුව මෙන්න මේ විදිහට බැලුවොත් තමයි දුක නැති වෙන්නේ කියලා දන්නවා. මේක තමයි විද්‍යාව. මෙහෙම නොදන්නවා කියන කමයි අවිද්‍යාව. ජීවිතෙන් නොදන්නවා කියන කම අවිද්‍යාව ජීවිතෙන් හම්බෙන්නේ අපිට. ඒක දුක දන්නේ නැහැ කියන වචන නෙමෙයි. ජීවිතයෙන් දැනගන්න ඕනේ දුක්ඛ අඥාන බව. කෙනෙකුට දුක්ඛේ අඥානං කියලා දුක දුක්ඛ සමුදය අඥානං දුක ඇතිවි දුක ඇති වෙන්නේ මෙන්න මෙහෙමයි නේද කියන එකවත් ගැන නුවණ නැත්තම් දුක නැතිවීමත් නැති කරන්න මෙහෙමයි කියලත් එක ගැන නුවණක් නැත්තම් ඒකේ ප්‍රතිඵලය තමයි දුක ඇති වෙන විදිහටම ඉන්නවා දුක කියන්නේ මේක මේ දුක ඇති වෙන්නේ මෙන්න මෙහෙමයි කියලා ජීවිතයෙන් දන්නවනේ. මේ ජරා මරණ දුක නැති බවකුත් තියෙනවා ඒ නැති වෙන්නේ මෙහෙමයි කියලා දන්නවනේ. ඒ දැනුම ජීවිතයෙන් विद्यमान වෙනවා මේ හම්බ වෙන දේ මේ ඒ විදිහට දකින්න හදනවා. ඔන්න ඕක තමයි සම්මා දිට්ඨිය කියන්නේ ඉස්සෙල්ලාම මේ දැකීම අපි ගාව තියාගන්න. සම්මා දිට්ඨි පුරේ ජවන් කියලා කියන්නේ සම්මා දිට්ඨිය පෙරටු දිවෙනවා කියලා කියන්නේ දැන් ඔය සම්මා දිට්ඨිය Taman දැනගත්ත මේ දර්ශනය. දැක ගන්න තැනට නැත්තම් සම්මා දිට්ඨිය සම්පූර්ණ වෙන තැනට යන්න ඕනේ. කරන්න. ඒ දර්ශනය ඒ සම්මා දිට්ඨිය සම්පූර්ණ කරගන්න තමයි සීල සමාධි ප්‍රඥා කියලා ත්‍රිශික්ෂාවක් තියෙන්නේ. තේරෙන්නේ ඒකෙන් සීල සමාධි දෙකෙන් කරන්නේ සීලෙන් කරන්නේ දැන් අපි දැක්කා තියෙන දේ දකින්නේ දකින දේ තියෙන්නේ කියන මේ මට්ටම අවිද්‍යාව මෙහෙම තිබුණොත් අවිද්‍යාව කියන්නේ ওই විදිහට බැලුවාම පවතින ඇත්ත නෙමෙයි දකින්න ඕන නිමිති හිටින විදිය. කියන්නේ වැලි කැට තියෙන දඩක වැලි කන්දක් තියනවා කියලා දැඩිව අල්ලගෙන ගියාම ඒක හිතයි අල්ලගෙන ඉන්නේ. පැත්තට ගියත් නිමිති හිටිනවා. ඒක දන්නවා අපි. දැන් ඒ හින්දා වැලි කන්දක් හම්බෙන්න තැනක වැලි කැට ටික අරමුණු කරන්න ඕනේ. එතකොට මේ කන්ද කියන එක හිතට ගැටිව අහුවෙන්නේ නැහැ. නෑ එතකොට අහුවෙන්නේ නැහැ විතර නෙමෙයි යාට පේනවා අවස්ථාවක උපන්න එකක්. පෙනෙනවා පෙනීම මාත්‍රයක් විතරයි. තියෙන දෙයක් නෙමෙයි ඇහැ නිසා හිත නිසා මේ ධාතුව නිසා පෙනීම මාත්‍රයක් විතරයි. එකට පේන සිද්ධියක් විතරයි. ඒක පෙනීමෙන් පස්සේ ඉවරයි. දිත්තේ දිත්තම. කිනක දකින්න. පැත්තකට ගියාම වැලි කැටරයි අහසයි මුසක තියෙන මෙහෙම හැඩයක් තියෙන නෙමෙයි කියන එක දකින්න. ඔන්න ඔය නුවණ ඉස්සෙල්ලා අරගෙන දැන් සම්මා දිට්ඨි කියනකොට එයා දන්නවා එහෙනම් මෙන්න මේ ඇත්ත දකින්න එක තමයි මේ ඇත්ත තමයි දකින්න මට්ටමට ගන්න ඕනේ. ඒකට ප්‍රතිපදාව තමයි සීල සමාධි ප්‍රඥා. සීලෙන් කරන්නේ මොකද්ද? තියෙන දේ දකින්නවා දකින්න දේ තියෙනවා කියලා මේ වැරද්ද මට්ටමේ කියමු කරපු දේවල් වල බලය අඩු කරන එක තමයි සීල කය වචන දෙකෙන් කියපු එකේ බලය අඩු කරන එක තමයි සීලයෙන් කරන්නේ. සීල් රකින්න රකින්න අපි මෙච්චර කාලයක් කරලා තියෙන්නේ කයින් හෝ වචනෙන් හෝ කිව්වනම් කළානම් මේ තියෙන දෙයක්මයි දකින්නේ දකින්න දෙයක්මයි කියන්නේ කියන මට්ටමේ යමක් නෙකලේ ඒ මට්ටමේ අසුර අඩු කරන එක බලය අඩු කරන එක තමයි සීලෙන් කරන්නේ කය වචන දෙකෙන් කරන්නේ කියන දේ දැක්කේ දකින දේ තියෙන්නේ කියලා ඒ කියන්නේ වැලි කන්දකුයි තියෙන්නේ වැලි කන්දකුයි පෙනෙන්නේ තියෙන මට්ටමක් තියෙනවනම් ඒ මට්ටමේ දේවල් තමයි හිතින් හිතලා හිතලා හිතලා තියෙන්නේ සමාධියෙන් කරන්නේ ඒව ගැන හිතන හිතන gati අඩු කරන්නේ කය වචන දෙකෙන් ඒ මට්ටමින් කරපු gati අඩු වෙන හදනවා කය වචන දෙක සංවර කරලා සමතයක් වඩනවා කියලා කියා කරන්නේ කියන දේ දකින්නවා දකින්න දේ තියෙනවා කියන මට්ටමේ හිතීම අඩු කරනවා. හිතීම නතර කරනවා. ඊට පස්සේ විදර්ශනාව කියලා කියන්නේ ප්‍රඥාව කියලා කියන්නේ මේ කය වචන දෙකෙන් ගැරද්ද අඩු කර කර මෙතන තියෙන්නේ වැලි කැට ටිකයි අවකාශ ධාතුවයි නේද? එහෙම තියෙන තැනක මේ ඇහත් හිතත් ගැටෙනකොට මෙහෙම පේනව නේද කියලා ඇත්ත ඇති ඇති ටික ටික මෙනෙහි කරනවා. විදර්ශනාව මේ සීල සමාධි දෙකෙන් අවිද්‍යාව අඩු කරනවා නැත්නම් මේ ආශ්‍රවය අඩු කරනවා ප්‍රඥාවෙන් ඇත්ත දක්වන්න හදනවා ඇත්ත පෙන්නනවා වැරද්ද මේ දෙකෙන් අඩු කර කර යට කර කර මෙයාව ඔසෝසෝ තබන එක තමයි මේ කරන්නේ වඩනවා කියන්නේ මෙහෙම කරන එකේ ප්‍රතිඵලය තමයි වැලි කන්දක් තියෙන තැන කන්දක් පේනවා කියන මෝඩකම වෙනුවට වැලි කැට තියෙන තැනක කන්දක් වගේ පේනවා. ඒක පෙනීම පෙනීමෙන් ඉවර වෙනව නේද කියන නුවණ පහළ වෙනවා. ඇයි? වැලි කන්දකුයි තියෙන්නේ කන්දකුයි පේන්නේ කියන එක අරමුණු කරන ගතිය තමයි ඒ වර්ණය කියන කරන ගතිය තමයි කය වචෙන් දෙකෙන් අඩු කියන්නේ. ඒ විදිහට අරමුණු කරන හිතින් හිතින් අරමුණු කරපු ගතිය අඩු කරන තමයි සමතෙන් කලේ. ඒ දෙකෙන් අඩු කර කර සිටුවේ මෙතන තියෙන්නේ වැලි කැට ටිකක්. ওই චතු ධාතු අවස්ථාන කියන කමතහන් වලින් එතකොට ධාතු මනසිකාර කියන කමතහන් කරන්න විදර්ශනා කරනවා කියලා කරන්න මේ ඇත්ත ඇති හැටි බලනවා කියන්නේ. පඨවි ආපෝ තේජෝ වායෝ අවකාශ කියන මේ ධාතුව තියෙන තැනක මෙහෙම පේනවා නේද? කියලා මේ ඇත්ත බලනවා. වැරද්ද දුගල කර කර මේ ඇත්ත බලන්න බලන්න වෙන්නේ මොකද්ද? මේ ඇත්ත කියන එක වර්ධනය වෙනවා. සම්මා දිට්ඨිය තමයි වැඩෙන්නේ. මේ සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රි ශික්ෂාවේ වැඩෙන්නේ සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය නිසාම සම්මා දිට්ඨියම මුල් කරගෙන සීල සමාධි ප්‍රඥා කියන ත්‍රි ශික්ෂාව උපන්න උපන්න ත්‍රි ශික්ෂාවේ මේ සම්මා දිට්ඨියෙන් දෙන්නේ. ඒක ඉස්සෙල්ලාම මේ දුක දුක ඇතිවීමත් නැතිවීමත් නැති කරන මගක් හතර කියන හතර දත යුතුයි සම්මා දිට්ඨිය ඇති කරගත යුතුයි. ඒ සම්මා දිට්ඨියෙන්ම ලැබෙන උපකාරයක් තමයි එහෙනම් මේ දුක මෙහෙමනම් දුක ඇති වෙන්නේ මෙහෙමනම් මේ ක්‍රමයේ නතර කළා දුක නැති වෙන්නේ මේ විදිහට බැලුවම මේ ක්‍රමයේ ගත යුතුයි. කියලා දන්නකම නිසායි ඒක ගන්න උපාය කරනවා උපාය හැටියට තියෙන්නේ ওই කියන දෙකම තමයි අවිද්‍යාව අඩු කරලා විද්‍යාව වැඩි කරන එක තමයි කරන්න තියෙන්නේ අපිට. වෙන මොකුත් උදේ නැහැ. ත්‍රිශික්ෂාවේ සම්මා දිට්ඨියෙන් හම්බුනේ මේ දුකත් ඒ දුක මේ වැරද්ද නිසා. දුකේ නැති බව මේ ඒක ඇති වෙන්නේ මේ වගේ නිවැරදිව දැක්කොත් කියන්නේ. දැන් අපිට ප්‍රතිපදාවෙන් කියලා කරන්න වෙන්නේ වැරද්ද අඩු කර කර නිවැරද්ද වැඩි කරන්න මිස වෙන ක්‍රමයක් නැහැ. ඒ වැරද්ද අඩු කර කර නිවැරද්ද වැඩි කරන ක්‍රමය තමයි සීල සමාධි ප්‍රඥා කියන්නේ. කය වචන දෙකෙනුයි හිතේ සමතකමට හනුයි කරන්නේ වැරද්ද අඩු කරන එක. විදර්ශනා කියන එකෙන් කරන්නේ නිවැරද්ද වැඩි කරන එක. මේ දෙකේ ප්‍රතිඵලය වෙනවා මොකද්ද? සම්මාදිට්ඨිය සම්පූර්ණ වෙනවා. හොඳටම දන්නවා මේ දුක මේ දුකේ ඇතිවීම කියන්නේ මේ පවතින දේ දෙන්නේ පෙනෙන දේ පවතින කියලා බැලූ පමණකින් මේ ජරා මරණ දුක ඉපදගන්නේද කියන දේ දක්වා දුක එනවා. එදාට ප්‍රතිඵලය කියලා කියන්නේ මොන විදිහකටවත් එයා රැවටෙන්නේ නැහැ වැලි ගොඩක් දිහා දකිනකොට කිසි සැකයක් නැහැ මෙතන වැලි කැට ටිකයි අහසයි විතරයි තියෙන්නේ මේ ඒිට මෙහා මේ හිතම යසුරු කරන්නේ කියන දර්ශනය එයාට චිත්තක්ක සැක නැහැ මොකද යථා භූත ඥානයේ ඡේද පිරිසුදු ඒවං ත්‍රිපරිවර්තන් ද්වාදශාකාරං යථා භූත ඥාන දර්ශන සුවිසුද්ධං හොසේ මේ දුක දුක ඇතිවීමත් නැතිවීමත් නැති කරන මගක් කියන මේ සත්‍ය හතර සත්‍ය ඥානය, කුච්ච ඥානය, කුසක් ඥානය කියන මේ තුනෙන් වැඩි වුණාම පිරිසිදු වෙන්නේ යථාභූත ඥානය විතරයි. ඔකම ගත්තොත් දුක දුක ඇතිවීම නැතිවීම නැති කරන මග කියලා මේ ජරා මරණ ශෝක පරිදේ මේක දුකයි දුක සමුදය කියලා ගත්තාම අපි කියනකෝ මේ පවතින දේ පෙනෙන්නේ පෙනෙන දේ පවතින්නේ මෙන්න මේක නේද දුක ඇති වෙන්නේ කියලා ඇත්ත ඇත්ත හේටි දක්වන දැන් වෙලි ගොඩ කියන තැන. එතකොට ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් නැති වෙනවන මේ නැති තැන තමයි නිරෝධය කියලා කියන්නේ නිවන කියලා කියන්නේ අජරාමර බව. ඒ බව නැති වෙනවා ඒ ජරා මරණ දුක නැති වෙන්න නම් මෙතන ඇත්ත දකින්න ඕනේ පවතින දේ පෙනෙන්නේ නැහැ පෙනෙන දේ පවතින්නේ එහෙම වෙන්නේ ඇයි කියන එක දන්නවනේ කියන්නේ නිමිති හිතින් නැති වෙන ඒ විදිහට බැලුවාම. මොකද වැඩි ගැට ටික පන්නගෙන ඉන්නේ අපේ හිත ඇතුළේ. එයා තිබූ තැනම පියවරක්ද බලන්නේ පියවරම පෙනේ. අය පැත්තකට ගිහිල්ලා සිහි කරන්න බෑ. අපිට මෙහෙම බලන එකේ නෙමෙයි දෝෂේ. පැත්තකට ඔසවගෙන බලපෙක ඔසවගෙන යන එකේ දෝෂේ. යතහ භූත ඥානේ නැතුව යමක් බලන්න ගියොත් දැකපු දේ ඔසවගෙන යනවා කියන එක නවත්තන්න බෑ. වෙන්න වෙන ක්‍රමයක් නැහැ. වැලි කැට ටිකට නුවණ කියලා බැලුවේ නැත්තම් පේන දේ හන්දමයි තියන්නේ කියලා බැලුවොත් හිත පැත්තකට යනකොට දැකපු දේ සිහි කරනකොට මේ අහවල් තැන දැකපු දේනේ කියන එක නවත්තන්න බෑ අපිට. තේරෙනවද? නමුත් යථාභූත ස්වභාවයට හිත කියලා බලන කෙනෙකුට එයා දන්නා පෙවුන දේ තියෙනව නෙමෙයි. දැන් අපි දන්නවා වැලි කැට ටිකක් නිසා වැලි කන්දක් ලැබුණානේ. අපි යතහ කුද ස්වභාවයේට නැතුව මේ වැලි ගොඩකුයි පේන්නේ කියන දන්නේ හිත කියන්නේ. පැත්තකට ගියාමත් වැලි ගොඩ දිහි කෙරෙහි එතන වැලි ගොඩක් තියෙනවා කියලා හිතනවා. අපි නුවණ අරගෙන ගියොත් වැලි ගොඩක් තියෙන තැනක මෙහෙම පෙවුනොත් අපි පැත්තකට ගියාම එයා දන්නවා මේ පේන දේ එතන කොහොමවත් නැහැ. හොඳට නුවණ යනවා. එතන දැන් ඕන්න සියුම් සියුම් සියුම් සියුම් වැඩි කඩ ටිකක් අවකාශ ධාතුවේ රාශි වෙලා තියෙනවා. අවකාශ ධාතුවයි වැඩි කැටයි තියෙනවා කියලා දන්නවා. නුවණ තියෙනවා. දැකපු එක දැකීම පසිවරයි කියන එකක් තියෙනවා. එතනේ. එතකොට දිට්ඨි සුත මුත විඤ්ඤාත ධර්මයන්ගේ අනිත්‍යතාවය. දිට්ඨි දිට්ඨ මත සුතේ සුත මත මුතේ මුත මත විඤ්ඤාත විඤ්ඤාත මත කියන දර්ශනේ මෙන්න මේ ප්‍රතිපදාව කියන්නේ වෙන මොකුත් නෙමෙයි සීල සමාධි ප්‍රඥා කියන්නේ මේ චතුරාර්ය සත්‍ය මේ විදිහට දැනගත්තට පස්සේ ඒක දැකගන්න ඒ දැකපු දර්ශනයම ආපහු මෙනෙහි කරන්න. ඒ කියන්නේ දැකපු දර්ශනයම කියන්නේ දැන් දුකයි දුක්ඛ සමුදයයි නම් මෙනෙහි කරන්න ඕනේ. ඒක ඉතින් අපේ ජීවිතේනේ. දැන් එහෙම හම්බ වෙන තැනක මෙන්න මේ විදිහේ ඇත්තක් දැක්කුතුනුයි මේ දුකෙන් මිදෙන්නේ කියලා දැක්කම ඒ ටික මෙනෙහි කරන්න. වැලි ගොඩක් හම්බ වෙන තැනක තියෙන්නේ මෙන්න මෙහෙම ඇත්තකුයි. කියලා පෙන්නන ඒ පෙන්නන ඇත්තට සාපේක්ෂව එහෙනම් මෙච්චරකල් පෙන්න තියෙන එක බොරුව කියන එක තේරෙන්නේ අපිට. තේරෙනවද? ඒකමයි මෙනෙහි කරන්නේ. දැනගත්තේ යථාභූත ස්වභාවයනේ. දැනගන්න හම් වෙන්නේ අපිට Nirodhayi මාර්ගයයි දෙකනේ. දැන් දුකයි සමුදය දෙක දැනගන්න ඕන ඒක තුල වාසය කරන ඕනේ අපිට. මේ තියෙන එක දුකයි සමුදය දෙක කියන එක දැනගන්න පුළුවන්කම ලැබෙන්නේ අපිට. කියන්නේ දුකයි සමුදය දෙක කෙනෙකුට දැනුණා නම් දැවුනේ Nirodhayi මාර්ගය දෙක හම්බ වුණොත් මේ Nirodhayi මාර්ගයයි කියන එක හම්බ වෙන්නේ දුකයි සමුදය දෙක දැනගත්තොත්. චතුරාර්ය සත්‍ය සත්‍ය දෙකක් විතරක් තේරෙනවා දෙකක් නොතේරෙන ඉන්නවා කියන එකක් නැහැ. හතරම එකට තියෙනවා. ඇයි මේ දුකයි මෙන්න මෙහෙම බැලුවාමයි දුක එන්නේ කියන එක තේරෙන්නේ ඒක ඔබේ යමක් නුවණක් තියෙන කෙනෙකුටයි. නැත්තම් මේ දුකයි දුක්ඛ සමුදය මේ විදිහට බලන එක කියලා තේරෙන්නේ නැහැ. මේකට දුක්ඛ සමුදය කියලා කියන්නේ එයා දුක්ඛ නිරෝධය දකින්න නිසා. ඒක ඒක ප්‍රතිපක්ෂ වෙන දර්ශනයක් දකින්න නිසා. එතකොට අපිට හැම වෙලාවෙම ඔය මාර්ගාංග විස්තර කරනකොට කියන්නේ සීල සමාධි ප්‍රඥා මග්ගංග පරියාපන්නා කියන කාරණාව. මොකද සීල සමාධි ප්‍රඥා කියන ත්‍රි ශික්ෂා මේ ත්‍රි ශික්ෂාව ආර්ය අෂ්ටාංග මාර්ගය නෙමෙයි. සීල සමාධි ප්‍රඥා කියන ශික්ෂාව කියලා කියන්නේ හික්මනවා කියන එකද? මේ ත්‍රි ශික්ෂාව ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා කියන්නේ නැහැ. මොකද මිනිස්සෙක් වෙන්න සීල සමාධි ප්‍රඥා. ධර්මයක් වෙන්න සීල සමාධි ප්‍රඥා. දෙවියෙක් වෙන්න සීල සමාධි ප්‍රඥා. අරුපිතක් වෙන්න සීල සමාධි ප්‍රඥා. තාත් වෙන්න සීල සමාධි ප්‍රඥා. නමුත් මේ සීල සමාධි ප්‍රඥාව ඒකයි හැම වෙලාවෙම මග්ගංග පරියාපන්න කියන වචනයකින් නම් කරනවා. මාර්ග අංග අනුව ගියා වූ සීලෙකු සමාධිකු ප්‍රඥාවකුත්. දුක දැකලා දුක ඇතිවීම දැකලා නැතිවීම දැකලා නැති කරන මගක් දැකපු කෙනෙක්ගේ චිත්නීමක් තියෙනවා. සීල සමාධි ප්‍රඥාවක් තියෙනවා නම් මේ තුනෙන් පිරෙන්නේ මේ සමාධිය. මේ සමාධියෙන් අනුග්‍රහ දක්වපු සීලයක් සමාධියක් ප්‍රඥාවක් තියෙනවා. ඇයි සිල්වත් වෙනකොට මේ සිල්වත් වෙන්නේ මොකද කියන කාරණාව එයාට කියන්න ඕනේ. ඒ කියන්නේ නියම අර්ථය නම් මේ දුකක් දැකලා මේ දුක ඇති වෙන හේතුවක් දැකලා දුක නැති බවක් දැකලා මෙන්න මේ විදිහට ජීවත් වුණොත් තමයි දුක නැතිවීම සාක්ෂාත් කරගන්න පුළුවන් වෙන්නේ කියලා දැකලා. ජීදර ඉඳගෙන මේ දුක නැති වෙන විදිහට ජීවත් වීම ලේසි නෑ. කියලා දැකලා ඒ හිඳයි අද දවසට හරි මේ විදිහට ජීවත් වෙන්නයි මේ එන්න ඕනේ කියන තැනකින් තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ සීලේ දර්ශනයේ යුක්තයි ආර්යකාන්තයි මේ කියන කාරණා වෙන්නේ. සමාධි වඩන කොටත් ඒ සමාධිය මෙන්න මේ දුක මේ දුක ඇති වුනේ මෙන්න මෙහෙම බලන නිසායි. මේ දුක නැති වෙනවා මෙන්න මේ විදිහට බැලුවොත්. කියලා වැරද්ද සහ නිවැරද්ද දැනගෙන මේ වැරද්ද අයින් කළා නිවැරද්ද බලා ගන්න ඕනේ. ඒක බලා ගන්න බෑ. නිවැරද්ද පේන්නේ මේ වැරද්දම උළු කුළු පෙනවනවා. වැලි කැට ටික දිහා මට කවදාවත් නුවණින් හරියට ග්‍රහණය කරගන්න බෑ. හන්ද කියන එකම හැඩේම පෙන්නනවා. හිතට එනවනම් සිහි වෙනවනම් පැත්තකට ගියාමත් මෙහෙම කළා කිසිම වෙලාවක අවකාශයේ වැලි කැට ටිකයි මට අරමුණු කරන්න බෑ හැඩේමයි අරමුණු වෙන්නේ. මට කවදාවත් ඇත්ත පේන්නේ ඒක නීවරණ ධර්ම දුරු කරනවා කියන්නේ මෙහෙම කළ අරමුණු කරනකොට හැඩේ පේන ගතිය නවත්තනවා එතකොට එයාට මේ පවතින වැලි කැටි ටික වැලි කැටි ටික විදිහටම හිතා ගන්න පුළුවන්. අහස අහස විදිහටම හිතා ගන්න පුළුවන්. දැන් මෙතන තියෙන රූප කලාප ටික සිහි කරගන්න බෑ මට කෙනෙක් වොම් පේනවනේ. පුද්ගලයෙක්ම පේනවා නම් මට මේ එතන තියෙන පටවියාපෝ තේජෝ වායෝ මේව කඩන්න පුළුවන්කම තියෙන කලාප වශයෙන් වෙන් කරන්න පුළුවන්කම තියෙන්නේ වෙන්ව පවතින නිසා නේද කියලාවත් තරක කරලා විතරක කළොත් ඇත්ත බලන්න බෑ නේද. හිත දැබුවාට මේ පේන දෙට ඔබෙන් පවතින යථා ස්වභාවයේ අරමුණු කරන්න බැරි අයියා. ඈ එවන්නේ හොඳයි හොඳයි. එතකොට බුදු ගුණ හිතන්න. ඒ රූපේ බලාගෙන බුදුරජාණන් වහන්සේ අරහත් සම්මා සම්බුද්දයි මහා කාමකයි කියන විගත බුදු ගුණ හිතන්න. එතකොට මේ විදිහට ඇත්ත බැලුවාම ඒ කියන්නේ ඇත්ත බලන් ආදා අපහසුයි කියලා කියන්නේ නීවරණ කියලා කියන්නේ වෙන මොකුත් නෙමෙයි. පවතින යතහ භූත සුභ කිසිම කෙනෙකුට මේ හැඩයම අරමුණු කර කර හැඩයම ජීවත් වෙන මට්ටමේ ඉඳගෙන පැත්තකට ගියා දවසේ පෙවුණු දේ ඉවරයි දැන් තියෙන්නේ වැලිකර ටිකයි අහසයි කියනක පිළිසිදු අරමුණු කරන්න බෑ. එහෙම අරමුණු වෙන්නේ අර හැඩේමයි පේන්නේ. පෙවුණු පුද්ගලයාමයි පේන්නේ. නීවරණ ධර්ම අඩු වෙනවා කියන එකෙන් වෙන්නේ පේනකොට මෙහෙම හැඩයක් වුණොත් යාර නුවණ තියනවා පැත්තකට ගියාම චුට්ටක්වත් හැඩේ කියන එක හේතියක්වත් අහුවෙන්නේ නැතුව හැඩේ කියන එක එහෙම දෙයක් එතන නෑ මොනතරම් විහිළුවක්ද කියන එක දැනෙන මට්ටමටම වැලිකට ටිකයි අවකාශය හිතා ගන්න පුළුවන් හිතට හිතෙනවා දැන් හිතට හිතෙන්නේ නෑ අපිට ඒ ගතිය ඒ හිතෙන්නේ නැති වෙන මොකද මේ ඒක තමයි නීවරණ කියන්නේ කාම මට්ටම කියලා කියන්නේ මේ උපාදාය රූපයම අතුරු කරලා අතුරු කරලා ඔය මට්ටමෙන් ජීවත් වෙනවා. මේ තියෙන අරමුණ අරමුණු කෙරුවට අරමුණු වෙන්නේ අපිට. ඔය නීවර ධර්ම දුරු වුණාම ඇත්ත දකින බුදුරජාණන් වහන්සේ ඒක දේශනා කරන සමාධින් වික්‍රේ භාවේත සමාහිත සමාහිතේ චිත්තේ යථා භූතම් පජානා. මහා සමාධි වඩන හිත සමාධි කල්යේ ඇත්ත ඇති ඇති දකිනවා කියලා පෙන්වන්නේ ඔන්න ওই දහම දැනගත කෙනාට. දැන් වැලි කැට ටිකක් තියෙන තැනක වැලි කන්දක් වෙනවා මිසක වැලි කන්දක් තියෙනවා නෙමෙයි මෙන්න මේකයි ඇත්ත කියලා මම ඕගලන්ට කියලා දුන්නොත් ඕගලන්ට පැත්තකට ගිහිල්ලා වැලි කැට දිහා කරන්න බලන්න තේන්නේ ළඟට ගිහිල්ලා වැලි කැට ටික හිතට හිතන්න බලන්න කොච්චර මෙහෙම කන්දක් පේන්නේ කියලා හිතුවත් හිතුවත් හිතට හිතෙන්නේ නැහැ හිතට ගන්නව ගන්න බෑ එන්නේ ඒ තමයි නීවරණ සමතකමට හනක් වඩනවා කියලා කියන්නේ නීවරණ ධර්ම දුරු වෙනවා කියලා කියන්නේ මේ හැඩේ අල්ලගෙන හිත දුවන වේගය නතර වෙනවා. ජීවර ධර්ම ගුරු වෙච්ච දවසට හිත වඩන්න හිත දැදුවාම ඇත්ත ඇති හැටි දකිනවා කියන්නේ කිසිදු වෙහෙසක් නැතුව මෙහෙම බලනකොට ඇත්මට මේ මෙතන තියෙන්නේ මෙහෙම සිද්ධියක් නේ කියනක තේරෙන්නේ. අපි බුද්ධලයක් කියන තැනක තියෙන්නේ මොකක්ද අර වැලි කැට ටිකක් කියන තැනක වැලි කන්දක් වෙනවා වගේ ඕජට්ටමක රූපකලාපං ආහාර තීති ආහාර ආහාර කියලා කියන්නේ මොකක්ද? පෝජාව අටවෙනි කොට ඇති රූප කලාප හදලා තින්නේ මේ රූප කලාප මිත්‍යක් අවකාශ ධාතු යවුරාගෙන රාශි වෙලා ඒකෙන් මේ පේන හැඩය අල්ලගෙන මෙහෙම කෙනෙක් ඉන්නවා කියලා හිතන්නේ නැහැ පටිආපෝ තේජෝ වායෝ වර්ණගන්ධ රස ඕජා කියන සුද්ධාස්තක රූප කලාප මේ අවකාශ ධාතු රාශි වෙලා ඔතන පංච මහ භූතයන්ගේ පැවැත්මක් මිසක මේ පේන දෙයට අමතර වෙන මොකුත් එතකොට නමුත් අපිට කවදාවත් මේ පේන හැඩයම හිතට අහුවෙලා ඒකම ඇත්ත වෙලා ඇලියෙන් ගැටින් දෙක එනවා මිසක මේ පේන දෙයට ඔබෙන් නුවණ ගෙනිය ගන්න ඉඩ නෑ අපිට. තේරෙනවද? එතකොට නීවරණ ධර්ම දුරු කරනවා කියන්නේ කය වචන දෙක සංවර කරගන්නවා නීවරණ දුරු කරගන්නවා කියන්නේ මේ ඇත්ත දකින්න ඉඩ ඇත්ත දැකපු දවසට අනුශේවත් හිතින්නේ ආයෙ රැවටෙන්නේ නැහැ කියන්නේ ඒ ඊට වඩා ඇත්තක් නැති නිසා. ඒක ඇත්ත නැත්තෙන්ද? එයාව මොන විදිහටවත් රවට්ටන්න බෑ. එයාට තේරුනොත් දැක්ක ගියාට පස්සේ මේ වැලි කැට ටිකයි අහසයි තියෙන්නේ කියලා ඒ පිරිසිදු හිතට පේනවනේ. දැකපු වැලි කඳ අතන තියෙනවා කියලා කිව්වහම hina යන මට්ටමක ඊයා. වැලි ගොඩ තියෙනවා කියලා. ඒ යථාභූත ඥානෙ නැති නිසාම අපි කිස්සියම් වගේ මේ හිතම අරමුණු කරනවා වැලි ගොඩ වැලි කැට ටිකයි අහසයි කියන තැනට. නමුත් ආයෙත් හැඩේ පේනවා මෙහාට. ඈ ආයෙත් පේනකොට මොකද කරන්නේ? ආයෙත් මෙහාට පයි. ඔය ඔය විදිහටමයි අපි කරන්නේ. ඉතින් මේ අර අර ගලකින් ගැහුවාම බල්ලා පුරාගෙන ගලහපා කන්න පයින්නවා වගේ අපි ඒකම ඒකම ඒකම ඒකම කණ්ණාඩියට වැටෙන ඡායාවට වඳුරෙක් වඳුරෙක් පයින්නවා වගේ ඒකයි මේ පේන දෙයට පයින්න දේ අතර වෙනසක් නැහැ කෙනෙක් කණ්ණාඩියක පවුඩර් ගන්නවා නම් ඒකයි ඈ කැඩපතට පෙනෙන ඡායාවක තිරසංගත සතෙක් අතින් ගහනවා නම් ඒකයි මේ ඇහැට පේන දේ ගඳ හදන මායි අතර වෙනසක් නැහැ දෙන්නම එකයි එකම දෙයමයි කරන්නේ අරයට ඒ මත්තමට යථා භූත ඥානය නැති නිසා එයා ඒක එහෙම කරන්නේ මට මේ මට්ටමට යථා බුද්ධ ඥානය නැති නිසා මම මෙහෙම කරන්නේ. ඔතන නීවරණ අවිද්‍යාව එකමයි ඒ තුල ඇති කෙලෙසුන්ගේ අඩුකමක් විතරයි කියන්නේ. අඩු වැඩිකමක් විතරයි. නමුත් අහුවෙන්න තියෙන මූලික දැනුම ඔක්කොම අහුවෙලා තියෙනවා. එතකොට කරන්න හදන ප්‍රතිපදාව කියලා කියන්නේ හැම වෙලාවෙම මතක් කරන්නේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගය. ආර්ය අෂ්ටාංග මාර්ගය කියනවා අමතක කරන්න එපා චතුරාර්ය සත්‍ය සම්මා දිට්ඨිය. දුකක් දැකලා දුක ඇතිවීමක් දැකලා ඒ කියන්නේ මේ දුකයි මේ දුක ඇති උනේ මෙන්න මෙහෙම අපි ජීවත් වෙන නිසායි කියන කාරණාව ඕනේ ජීවිතේ වචනේ නෙමෙයි සමහර විට එයා අකුරක්වත් දන්නේ නැති කෙනෙක් වෙන්න ඇති ඉගෙන ගන්න. නමුත් මේ බණ ටික කියනකොට කිව්ව හැකි මේ ජරා මරණ දුක ඉවර වෙන්නේ නැහැ. ඔයාට ඔයා මෙන්න මේ විදිහට බලනකම් කියලා කියලා දුන්නා. මෙහෙම පේන තැනක තියෙන්නේ වැලි කන්දක් නෙමෙයි වැලි කැට ටිකක් ඉතින් ඒක කියන්නේ එතකොට පේන දේ පෙනීමෙන් අවසන් වෙන එතකොට නිමිති ඉන්නේ ජරා මරණ දුක නැති වෙනවා. කියලා කියලා දුන්නොත් ওই ටික තේරෙන්න අකුරු දෙන්නම ඕනේ සම්බන්ධයක් නැහැ. ඒක ප්‍රඥාව. එතකොට මෙන්න මේ දැනුම අනිවාර්යෙන් තිබුණොත් තමයි එයා නිවන් දකින්න කටයුතු කරනවා කියන්නේ. ඉතින් නිවන කියන එක දැනගෙන ඉන්න ඕනේ ඒකයි. අපි නිවන් දකින්නවා නැත්නම් භාවනා කරනවා කියලා මොකද්ද මේ කරන්න කියන කාරණාව කියන්නේ. ඒක මොනවා හරි සිල් රැක්කට කොහොම හරි සමාධි වැඩුවට කොහොම හරි විදර්ශනා කළා කියලා ආශ්‍රයක්ෂය වෙන්නේ නැහැ. අපි ගොඩක් දුරට ගොඩක් මේ දර්ශනය ඉලක්ක වෙන්න. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය අපි හිතාගෙන සීල සමාධි ප්‍රඥා කියන මේ ධර්මතා තුන පුරාගෙන ගියම චතුරාර්ය සත්‍ය අවබෝධ වෙයි කියලා. එහෙම වෙන්න හොඳට මතක තියාගන්න ඕනේ මේ ධර්මතා තුන පටන් ගන්න චතුරාර්ය සත්‍ය අවබෝධය. දුක දැකලා දුක ඇතිවීම දැකලා නැතිවීම දැකලා නැති කරන මග දැකපු නිසයි මෙහෙම කරන්න ඕනේ එහෙනම් මේ මාර්ගය කියන ධර්මයෙන්. එහෙම නැත්නම් සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ෂාව වඩලා නම් සම්මාදිට්ඨිය කියන එක ඇති වෙන්නේ. මේ මග්ගංග පරියාපන්න ධර්මයක් කියලා කියන්න ඕනේ. සම්මාදිට්ඨිය මුලට පෙන්වන්නේ. මුලින්ම දුක දැකලා දුක ඇතිවීම නැතිවීම නැති කරන මග දැකලා ඉවර වෙලා සම්මා දිට්ඨිය ඇති වුණා කියන්නේම මොන දර්ශන විත්ති සම්පන්න. දැන් තමයි ප්‍රතිපදාව සීල සමාධි ප්‍රඥා. ඒ සීල සමාධි ප්‍රඥා නිසා අපහු කියන්නේ සම්මාදිට්ඨිය. සම්මා දිට්ඨිය නිසාමයි සීල සමාධි ප්‍රඥා උපන්නේ සීල සමාධි ප්‍රඥා නිසාම කියන්නේ සම්මාදිට්ඨිය. එතකොට මොකද සම්මා දිට්ඨිය පුරවන්න වෙන ක්‍රමයක් නැහැ. සම්මා දිට්ඨිය තිබුණාට සම්මා දිට්ඨිය පුරවන්න වෙන්නේ සීල සමාධි ප්‍රඥා. සීල සමාධි ප්‍රඥා ටිකෙන් ආයෙත් ඉරෙන්න වෙන්නේ සම්මා දිට්ඨිය. ඔකට මම අර උපමාවක් කියන්න දැන්. කෙනෙකුට කියනවා මේ බුසල් 8ක් විතර දාන්න පුළුවන් අටුවක්. එතකොට දැන් මේ අටුවේ තියෙන්නේ දැන් අටුව ඉරෙන්ද දී චබා ගන්න පුළුවන්. නමුත් මේ බුසලයි තියෙන්නේ. දැන් මේ දී බුසල වැඩි කරගන්න බෑ වැඩි කරගන්න ක්‍රමයක් නෑ. වැඩි කරගන්න ඕනේ. මේ අටුවේ තිබුණාට වී ටික වැඩි වෙනවද? දැන් ඔන්න අටුවෙන් තියෙන වී ටික අරගෙන ඔන්න කෙතක වපුරන්න වෙනවා. ඔන්න කුඹරක වැපුරුවා දැන්. අරගත්තාම වැපුරුවාම ඔන්න ඒ සැරේ අස්සන්න වී බුතල් දෙකක් වුණා. ඕක දැම්ම අටුව. දැන් අටුවේ බුතල් දෙකක් තියෙනවා. අටුවේ තියෙන වී ටිකම ආපහු අරගෙන ආයෙත් කෙතක වැපුරුවා. වැපුරුහම වී කුසල් වොන්න දැන් තව ටිකක් අස්තන වැඩි ආයෙත් දැම්ම අටුව. දැන් වී කුසල් තුනයි. දැන් අටුව වී කුසල් තුනක් තියෙනවා. ආයෙත් අටුවෙන්මයි වී ටික ගන්නෙ. අරගෙන වෙන කොහටවත් දාන්නේ නැහැ. අටුවෙන්ම වී ටික අරගෙන ආයෙත් කෙටේවක්. ඒ වී මේ විදිහට මෙයාට කාලයක් යනකොට මේ වී අටුව පුරව ගන්න පුළුවන්. එහෙම නැතුව අටුවෙම තිබුණා කියලා වී ටික තිරෙන්න ක්‍රමයක්. මේ දුක දුක ඇති වෙන නැති වෙන නැති කරන මඟ කියන එක මේ සම්මා දිට්ඨිය කියන්නේ දීස් දාලා තියෙන අටුව වගේ කියලා හිතන්නකො. දැන් මේ සම්මා දිට්ඨිය දැනගත්තට මේක දැකීම එන්නේ වැඩි කරගන්න. වැඩි කරගන්න ක්‍රමයක් ඒ වැඩි කරගන්න ක්‍රමය තමයි ඒක ඒ යොදන කෙත වගේ තමයි සීල සමාධි ප්‍රඥා ත්‍රි ශික්ෂාව. මේ සම්මා දිට්ඨියෙන්ම දිට්ඨිය නිසා එහෙනම් මම කය වචන දෙකෙන් මේ විදිහට හිතන්න නැතුව ඉන්න ඕනේ. කය වචන දෙක සංවර කරගන්න ඕනේ. නීවරණ ධර්ම අඩු වෙන්න මෙහෙම කරන්න ඕනේ. එහෙම මේවා කෙලෙස් දුබල කළා මේ වගේ ඇත්ත මේ ඇත්ත බලන්න ඕනේ කියලා මෙයා උපාය කරනවා. මෙහෙම කරන්න කරන්න වැඩි වෙන්නේ මොකද්ද? සම්මාදිට්ඨියමයි. ඔන්න අටුවට මාපහො දැම්මා වගේ සම්මාදිට්ඨිය ටිකක් වැඩි. ආයෙත් ඒ සම්මාදිට්ඨිය නිසාම මේ ත්‍රිශික්ෂාව පිරෙනකොට. ආයෙත් මේක වැඩි. අටුව පිරුණු දවසට ආයෙත් කර්මන්තිය වුණේ නැහැ. මෙයාගේ ඉලක්කය තිබුණේ මට මේ මුසල් අටක් කෙරෙන අටුව පුරවන්නද? මේ අටුව පිරුණු දවසට ආයෙත් මේ කෙටේ වැඩ කරන්න ඕනේ. ඕනේ. ඒ වගේ Tamante යම් මේ දර්ශනයක් මේ දුකයි මෙහෙම බැලුවොත් දුක ඇති වෙන්නේ මේකයි කියලා හොඳට දකින මට්ටම තියෙනවා. දුක නැත්තේ මෙන්න මෙතනයි කියලා සාක්ෂාත් වෙලා දුක නැති වෙන දර්ශනේ ජීවිතය කියලා තියෙනවා. දැන් ආයේ ඒක ගන්න එහෙම වපුරන්න ඕනේ නැහැ. ත්‍රිශික්ෂා. ඉතින් මාර්ගය කියලා කියන්නේ හැම වෙලාවෙම මොන ඔය වගේ සම්මා දිට්ඨිය මුල් කරගෙන සම්මා දිට්ඨිය මුල් කරගෙන මේ ත්‍රි ශික්ෂාව නැවත නැවත වඩන්න වෙනවා. එතකොට එහෙම නැතුව හුඟුරක හුඟුරක් තියෙනවා ඒක මේ හාලා පූරු ගාලා මඩෝලා ඒ කටයුතු කරනකොට ගොයන් ලැබෙයි වී ලැබෙයි කියලා එකක් නැහැ. වී අරගෙන වීසත්මයි වීම වැඩි වෙන්නේ. ඒ වගේ සම්මා දිට්ඨිය නැතු සීල සමාධි ප්‍රඥා පුරාගෙන යන සම්මා දිට්ඨිය කියලා එකක් ලැබෙයි කියන එකක් ලැබෙන්නේ නැහැ. සම්මා දිට්ඨිය නිසාම ඒක ඒක අස්සන්න වැඩි කරගන්නම උපායක් තමයි මේ සීල සමාධි ප්‍රඥා. වෙන්න ඕන. දැන් අපි නැත්තම් හිතන්නේ සීල සමාධි ප්‍රඥා ඒ කියන්නේ බණ ඇහුවත් කමන්නේ නැතත් කමන්නේ දහම චතුරාර්ය සත්‍ය අවබෝධ වෙයි මාර්ගේ වඩාගෙන යද්දී. ප්‍රශ්නේ මාර්ගය වඩාගෙන ගියොත් අවබෝධේ මාර්ගය කොහෙන්ද? වී නැතුව කොහොමකෙන්ද දැන් අස්සන්නේ? කුඹුරු කොටාගෙන ගියාට නියර බැඳලා හාලා පෝරු ගාගෙන ගියාට වී නැත්තම් වී වැඩෙනවද? ඉතින් මාර්ගය උනේ කොහොමද සම්මාදිට්ඨිය නැතුව කියන ප්‍රශ්නයක්. සම්මාදිට්ඨිය කියන කොටත් අපි වතුර වගේ කට පාඩමින් දුක ගැන දුක ඇතිවීම නැතිවීම නැති කරන මග ගැන පිළිගහම කිව්වට හරියන්නේ නැහැ. ජීවිතෙන් දකින්න ඕනේ. මෙහෙම ඇහින් බලනකොට මේ බලන සිද්ධියේ තියෙනවා චතුරාර්ය සත්‍ය අවබෝධය සහ අවබෝධය. එයා ඒ බලන සිද්ධිය තුල නිමිති ඇති වෙලා ජරා මරණ දුක ඇති වෙන විදිහට ඉන්නවා කියන සිද්ධිය තුල තියෙන චතුරාර්ය සත්‍ය අවබෝධය දන්නේ නැහැ. දක්ෂ නැහැ තාම දකින්න මට්ටමට අවිලා නැහැ කියන්නේ. ඒ ගැන දන්නවා කියන නුවණ එක හරි කියනවා පැටලි පැටලි හරි වැරදි ගැටි හරි අනිත් පැත්තට බලන්න හදන එකෙන් කියනවා මෙයා දැක්කේ නැති වුණාට ජීවත් වෙනකොට ඒ ගැන දන්නවා කියන එක තියෙනවා. කලින් කලට හරි වැරදි වැරදි හරි බලනවා කියන එකෙන් තියෙනවා මේ ජරා මරණ දුකත් මේ ජරා මරණ දුක ගෙනත් දෙන්නේ මෙන්න මේ විදිහට බලන එකයි කියලා දුක්ඛ සමුදය කියන්නේ එයාගෙත් නුවණක් තියෙනවා. ජරා මරණ දුකේ නැතිවීම මෙන්න මේකයි මෙන්න මේ විදිහට බැලුවොත් දුක නැති වෙන්නේ කියන එක ගැන නුවණක් තියෙනවා කියන එක විද්‍යමාන එයා කලින් කල හරි බලන එක මොකද මේක අනුන්ට පෙන්වන එකක් හොර කරන එකක් නෙවෙයි සමාන තමයි ඒක තමන්ම විද්‍යමානයි තමන් එහෙම බලන එකෙන් තමන්ට මේ නුවණ තියනවා කියන එක විද්‍යමානයි නොබලන එකෙන් මේ අවිද්‍යාව තමන් ගාව තියෙන එක විද්‍යමානයි ඉතින් ඒ නිසා චතුරාර්ය සත්‍යයේ අවබෝධය සබාගෙන ඒ අවබෝධය ඇති කර ගැනීම සඳහා තමයි මේ සීල සමාධි ප්‍රඥා තියෙන්නේ. සීල සමාධි ප්‍රඥා කියන්නේ හොඳට මතක තියාගන්න ඕනේ. එතකොට මේ සීල සමාධි ප්‍රඥා කියන කාරණාව ලෝකෝත්තර වෙන්නේ ඒ ලෝකෝත්තර සම්මා දිට්ඨිය අනුවගේ ධර්මයක් විතරයි. එහෙම නැති හැම සීල සමාධි ප්‍රඥාවම ලෝකෝත්තර වෙන්නේ ඊගාවට සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ෂා වඩ아가න ගියාම චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවත් නෙමෙයි. චතුරාර්ය සත්‍ය අවබෝධයේ තිබුණු නිසාමයි සීල සමාධි ප්‍රඥා ලැබුණේ. සීල සමාධි ප්‍රඥා වඩ아가න යනකොටයි චතුරාර්ය සත්‍ය අවබෝධය සම්පූර්ණ වෙන්නේ. ඒක තේරෙනවා. එතකොට මෙතනදී තව කාරණාවක් විශේෂයෙන් මට ඔය මතක් කරන්න තියෙන දේ තමයි මේ ඔය පවතින දේ පෙනෙන්නේ පෙනෙන දේ පවතින පවතින්නේ නැහැ කියන මේ දර්ශනය කොතනකින් ගත්තත් එකම සිද්ධිය. ඒක කියන්නේ එකේ තේරුම වෙනස තමයි පවතින දේ පෙනෙන්නේ නැහැ කියනකොට පවතින්නේ අර වැලි කැට ස්වභාවය එතන කිසිම වෙලාවක හානියක් නැහැ. එතන වැලි කැට ටික ඔසවගෙන යන්න බෑ අපිට. එතෙන්ට හිත තබල බැලුවොත් විතරමමයි පෙනෙන දේ පෙනීම පස්සේ ඉවරයි කියන නුවණ එන්නේ. එහෙම නැතුව පෙනෙන දේ මත ජීවත් වෙන කෙනෙකුට පෙනෙන දේ පෙනීම පස්සේ ඉවරයි කියන එක කෙවුනොත් තමයි පුදුමයි. පෙනෙන දේ තුලින් වෙන්ව වාසය කරන කෙනෙකුට පෙනෙන දේ අනිශ්චිත වෙන්නේ. ඒක උපාදාන නැතු වුණොත් තමයි ඒකේ අනිත්‍ය කියන එක සාක්ෂාත් වෙන්නේ. එතෙන්දී එක මේ මෙතෙන්දි මේ හැම දෙයක්ම බොහොම නුවණින් දැක ගන්න කිසිම වෙලාවක පට ව්යාපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු අපිට ඍජුව පේන්නේ නැහැ. තේින්ද හිතින්නේ නැහැ. ඒ මේකියොත් ඒවත් නිමිති වෙනවා. තේරෙනවද? හැම වෙලාවෙම සතර මහා ධාතු නුවණින්මයි දකින්න වෙන්නේ. ඒ නිසා ඒ අනුව කෙලෙස් රැඳෙන්නේ නැහැ. නිමිති හිතින්නේ නැහැ. ඒ හින්දා එතන නුවණ තියෙන හින්දා සතර මහා ධාතුව ගැන වුණත් නුවණ තියෙනවා. ඒ හින්දා කෙලෙස් නමුත් ඒක සංකතයි. ඒ වුණාට ඒක දෝෂයක් නෑ කෙලෙස් ඒක නැති හින්දා. ඒ හින්දායි මේ ධාතුව පිළිබඳ යථාභූත ස්වභාවයට හිත තබල නුවණින් හිත තබල ජීවත් වෙන ක්‍රමයට තමයි සෝපදිතේ නිබ්බාන කියන්නේ. ස්කන්ධ ඉදිරියක් කියනවා තමයි. නමුත් ප්‍රශ්නයක් නෑ හානිය වෙන ටික අතහැර. නිමිති හිතින් ටික අතහැර. කෙලෙස් හිතින් ටික අතහැර. එතකොට දැන් ඔය පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ අවකාශ ධාතුව මේ පංචමහා භූතය කිසිම වෙලාවක ඍජු අපිට පෙනී හිටින්නේ හැම වෙලාවෙම ඒ ටික නිසා උපාදාය රූපයක් තමයි අපිට හම්බ වෙන්නේ. උපාදාය රූපය කියන එකේදී ඔගොල්ලෝ දක්ෂ වෙන්න කෙනෙකුට යතහා භූත ස්වභාවයට හිත තබලා මෙන්න මේ උපමාවෙන් ගත්තොත් හතර අපායට සාපේක්ෂව මනුෂ්‍ය ලෝකයේ සැපක් නේ. බ්‍රහ්ම ලෝකෙට දිව්‍ය ලෝකෙට සාපේක්ෂව මනුෂ්‍ය ලෝකේ දුක. දැන් මනුෂ්‍ය ලෝකෙට සැප කී හැකිද දුක කී හැකිද? ඒ ඒ ධර්මතාවයට උපාදාය උපාදායව දැක යුතුනේ. ඒ වගේ යතහ භූත ස්වභාවයට සාපේක්ෂව උපාදාය රූපේ චිත්ත පිළිබඳවක් කියන ගණිතයක්. ලෝකයට සාපේක්ෂව උපාදාය රූපේ ඇති රූපයක් යන ගණේට යන. මෙන්න මේක මේ දක්ෂ වෙන්න ඕනේ කියන සිද්ධිය. දැන් යතහ භූත ස්වභාවයට හිත දැබුවොත් ජවම් මට්ටමේ හිත වැඩ කරන්නේ නැහැ. උපාදාය රූපේ හිත දැබුවොත් චිත්ත වීති යනවා. මේ ක්‍රමේ තියෙන්නේ. මේක නිසයි මේ ලෝකේ පැටලිල්ල තියෙන්නේ. ඔන්න ඔතනයි අල්ලගන්න ටිකක් දක්ෂ වෙන්න ඕනේ. දැන් වැලි කැට ටිකක් තියෙන තැනක වැලි කන්ද කියලා අපිට පෙනෙන්නේ කියලා අපි දැක්කෝ. උපාදාය රූපේ කියලා මෙහෙ එකක් නැහැ. වැලි කැට තියෙන තැනක අපිට අපේ හිතටමයි මෙහෙම දෙයක් පේන්නේ කියන අදහස එනවනේ. එයාට උපාදාය රූපේ කියලා එකක් හම්බ වෙන්නේ මනසම පිළිබඳ වූවක් කියලා. මනස පිළිබඳවම කියන්නේ සමාතුලම ලෝකේ උපදිනවා කියන අදහසක් එනවා. පංචපාදන ස්කන්ධ ලෝකය කියන එක තමන් තුලයි කියන එකට එනවා. යථා භූත ඥානය නැති වුණොත් එලි කැට ටිකක් තියෙන තැනක හැඩයක් තියෙන්නේ. ඒ ඌ දෙයට ඌ විදිහට නුවණ නැති වුණොත් මේ හැඩය අල්ලගෙන සිත් ගිහිල්ලා ජවම් මට්ටමේ මේ හැඩේ මෙහෙ තිබුණු දෙයක් හැටියට පෙන්නනවා. එතකොට කාම ලෝකයට උපාදාය රූපයක් නිවන් මගට උපාදාය රූපය කියපු එක මනස පිළිබඳ උපදින ධර්මතාවයක් කියන එක වෙන්නේ. හැබැයි එකක් මතක තියාගන්න ඕනේ කාම ලෝකයේට එහෙම රූපයක් හම්බ වෙනවාමයි. මේ දක්ෂව හිතන්න ඕනේ දෙයක්. කාම ලෝකයේ ඉන්න කෙනෙක් කිව්වොත් මේ දෙන්නේ හිතටයි කියලා ඒක වැරදියි. එයා මෙහෙම රූපයකින් සැප දුක් විඳිනවා නම් මෙහෙම රූපයක් තියෙනවා කියන තැනින් කටයුතු වෙද්දි තේන්නේ හිතටයි කියනවා නම් ඒක වැරදි. යතහ භූත ස්වභාවය දැක්කොත් දකින කෙනාට මෙහෙම එකක් තියෙනවා කියලා කිව්වොත් ඉන්නේ වැරදි. සාමලෝක කෙනාට මෙහෙම එකක් නැහැ කියලා කිව්වොත් වැරදි. යථාභූත තියෙන කෙනාට මෙහෙම එකක් තියෙනවා කියලා කිව්වොත් වැරදි. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඉමස්මින් සති ඉදං හෝති ඉමස් උප්පාදා ඉමං උප්පජ්ජති. ඉමස්මින් අසති ඉදං නහෝති ඉමස් නිරෝධා ඉමනති. මේ ඇති කල්ලි මේ වෙනවා මෞඛික උපදිනවා මේ නැති කල්ලි මේ නොවෙනවා කියලා පෙන්වන්නේ මොකද්ද? හොඳට බලන්න. අවිද්‍යාව පත්‍ය සංඛාර. අවිද්‍යාව ඇති කලේ සංඛාර. සංඛාර පත්‍ය විඥාන. ඔන්න පෙන්වන්නේ මොන විඥාන ටිකද? චක්කු විඥාන, සෝත විඥාන, ගාහන විඥාන, ජීව විඥාන, කාය විඥාන, මනෝ විඥාන. විඥාන පත්‍ය නාම රූප, නාම රූප පත්‍ය සලආයත. ඔන්න අවිද්‍යාව තිබුණොත් එයාට මෙහෙම රූප හම්බ වෙනවා. ඇහැ රූප චක්කු විඥාන හම්බ වෙනවා. මේ නැති කල්ලි මේ නොවේ. අවිද්‍යාව නැති කල්ලි සංකාර නැහැ. සංකාර නැතිව විඥාන නැහැ. විඥාන නැතිව නාම රූප සලආයත නෙවන්නේ. මේක නැති වුණොත් නැහැ. ඒ වගේ දැන් මේ බොහොම කියුන් සිද්ධියක් කියන ඔන්න ඔය සිද්ධිය. ඕකයි මේ ඒ මේ පැත්තෙන් පැටලලා තියෙන, පටලගෙන තියෙන. කෙනා කෙනාගේ විපාකය අපි දකින්න ඕනේ නෝනේ. අපිට හිතෙන්නේ අපිට වෙලා තියෙන්නේ කාම ලෝකයේ කියන එකක් මෙහෙ තියෙනවා. ඒ තියෙන කාම ලෝකේ තමයි අපි ඉන්නේ අපි සැප දුක් විඳින්නේ කියලා. මේ සම්පූර්ණ වැරදි. මෙහි කොහොමවත් කාම ලෝකේ කියලා එකක් නැහැ. කාම ලෝකේ කියන එක අපි උපදවාගෙනයි කාම ලෝකේ හදාගෙනයි අපි කාම ලෝකෙට දුක් විඳින්නේ. වැලි ගොඩ කියලා එකක් මෙහි කොහෙවත් තිබුණා නෙමෙයි. වැලි ගොඩ හදාගෙනයි වැලි ගොඩක් අපිට විඳින්න වෙලා වැලි කැටයි අවකාශ ධාතුවයි තියෙන තැනක ඊට නුවණ ගියොත් වැලි ගොඩ කියලා පේන්නේ හිතටයි කිව්වොත් එයාට වැලි ගොඩකින් සැප දුක් විඳින්න පුළුවන්ද? බෑ. ඔය නුවණ දන්නේ නැති කෙනෙකුට වැලිගොඩ උපදවාගෙන වැලිගොඩට ලැබුදුක් වෙනවා. වැලිගොඩ උපදවා ගන්න මත්තම තමයි ඇහැ රූප චක්කු විඥාන කියන්නේ. ඇහැ චක්කු විඥානේ තමයි වැලිගොඩ උපදලා දෙන්නේ. හදලා දෙන්නේ. රූප හදාගෙනයි කාම ලෝකයේ කාම ධාතුව කාම භූමිය හදාගෙන ඒක සැප දුක් අපි විඳින්නේ. අපිට පුළුවන්ද අපි ලෝකේ හදාගත්තේ නැත්නම් අපි සැප දුක් විඳින්නේ නැහැ. ඒකයි මම කිව්වේ ලෝකය කෙනා කෙනා හදාගන්න විදිහටයි කෙනා කෙනා හදාගන්න විදිහටයි ලෝකේ විපාක විඳින්න වෙන්නේ. දැන් මේ හැදිලා තියෙන එකක නම් අපි හැමෝටම එක විදිහට සැප දුක් විඳින්න වෙනවා. අර මම ඔබට කිව්වේ මේ කර්මජ ඇහැ කියන්නේ හරි පුදුම එකක් චේතනාවේ කර්මය මත තමයි විපාක විඳින්න හදලා දෙන්නේ. මොකද සමහර පෙරේතයෝ ඉන්නවා එයා ඇති කරගන්න අකුසල කර්ම වලට මේ ඇහැදෙනවා ඇහැදුවාම මේ ගලාගෙන ලෝකයට පේන්න ගලාගෙන යන වතුර පාර එයාට පේන්නේ ලේසරවා. එතකොට එයා ඒ මට්ටමේ සැප දුක් විඳින්නේ. දැන් එතන වතුර පාරක්ම නම් පේන්නේ. ඇයි හැමෝටම එහෙම පේන්නේ අපි ලෝකේ හදාගෙන දුක් විඳින්නේ. ඒ බැරි වෙලා එයාට විඳින්න පුළුවන් මට්ටමට කර්මයෙන් ඒ වෙලාවට ඒක හදලා දුන්න හිඳයි. ඊට මිලක්කතිස වැදගත් කතාවේදී කියන්නේ සම්බැහැලි හතක වතුර පිරෝලක් තියෙන එයාට පේන්නේ. එයාගේ හැදෙන් මෙහෙම හදලා තියෙනවා. ඉතින් ඒ නිසා දැන් අපි තේරුම් කරගන්න ඕනේ මේ ලෝකේ අපි හදාගෙනයි අපි ලෝකෙක සැප දුක් විඳින්නේ. අවිද්‍යාවෙන් අපි හදාගන්නේ. මේ ලෝක නිරෝධය තමයි අවිද්‍යා නිරෝධයෙන් කියන්නේ. ඉතින් අපිට හරි පහසුයි දැන් මේ භූමියක් ලෝකයක් තියෙනවා තියෙන ලෝකේ නම් ඉන්නේ අපි. ඔය ගැන කතා කරන්න හිතන්න හරි පහසුයි අපිට. නමුත් ලෝකයේ අමාරු ලෝකය කියන එක තමන්ම උපද්දවාගෙන ඒක විපාක විඳිනවා කියන එකයි මෙතන අමාරු සිද්ධිය. ඒ නිසා ওই රූප ගැන කතා කරන්න වෙන්නේ හැම රූපයක්ම අපි රූප උපද්දවාගෙන ඒ රූපයන්ගේ සැප දුක් විඳිනවා මිසක තියෙන රූපයක සැප දුක් විඳිනව නෙමෙයි. අවිද්‍යාව නිසා රූප හදාගෙන අපි සැප දුක් විඳිනවා. අවිද්‍යාව නැති වුණොත් ඒ රූප නිරුද්ධ වෙලා ඒ මට්ටමේ සැප දුක් විඳින නැති වෙනවා. කියන කාරණාවක් තියෙනවා. එතනදී ওই උපාදාය රූපය කියන කාරණාව කාම භූමියට සාපේක්ෂව එහෙම දෙයක් නැහැ කියලා කිව්වොත් ඒක වැරදි. එහෙම දෙයක් නැතුව නෙමෙයි තියෙනවා. රූපය කියන එක මොකද්ද කියලා අහුවොත් බුදුරජාණන් වහන්සේට පණවන්න වෙන්නම චත්තාරෝච මහ භූතා චතුර්ණංච මහ භූතානම් උපාදාය රූපං කියලා. ඒ කාම භූමිය රූපය කියලා යමක් අහු වෙනවා නම් කාම භූමියට ඒක රූපයක් නෙමෙයිද? අහු වෙනවා. හැබැයි හොඳට මතක තියාගන්න මේ කාම ලෝකයේ විපාක. දැන් ඕගොල්ලෝ මේ කාමාවචර විපාක නම් විඳින්නේ මේ ඒ ඒ කර්මයට කාමවචරස කම්මස කතත්තා උපචිතත්තා විපාකං කාමවචර කර්මය කළ නිසා රැස් කළ නිසා විපාක රූපවචරස කම්මස කතත්තා උපචිතත්තා විපාක රූපවචර කර්මය කර්මය කළ නිසා රැස් කළ නිසා විපාක. දැන් මේ ඕගොල්ලොම හොඳට හිත සමාධි කළා ධ්‍යාන මට්ටමට හිත වැඩුවොත් ඒ කුසල කර්මයටම මේ ඇහැටක් ගාලා හැදේ වෙනස් වෙයි. ඕගොල්ලෝ තුලම තියෙන මේ චේතනාවට මේ ඇහැ වෙනස් වෙයි. දැන් මේ ඇහැ දිවසදී මේ පේන මට්ටමට ඕගොල්ලෝ මේ පිටියෙන් ඇහත් වෙනේ ඕගොල්ලෝ. මේ කර්මය මත ලෝකේ හදන් දැන් එයාට එහෙම පෙනේ. තේන්න ගන්න. ඒ පේන දේන් අපි ඊට පස්සේ තීරණය කරන්නේ. දැන් මේ මට්ටමේ චේතනාව මට්ටමට මෙහෙම පේනවා මේ පේන දේන් අපි මේ තීරණය කරනවා. මේ චේතනාව වෙනස් වෙනවා. පේන දේ වෙනස් වෙනවා. වෙනස් වෙනකොට ඒ මට්ටමටයි අපිට ලෝකේ කියන්නේ. එහෙම නැතුව මෙන්න මෙතනයි කාම ලෝකේ මෙතනයි රූපී භ්‍රම ලෝකේ මෙතනයි අරූප භ්‍රම ලෝකේ කියලා අපිට ඇඟිල්ල කියලා පෙන්වන්නද එහෙම ධර්මතාවයක යථාර්ථයද නැහැ. එහෙම පෙන්ව හැකි අවිද්‍යාව. මෙන්න මෙතනයි වැලි ගොඩ කියලා පෙන්වන්න පුළුවන් නේ අපිට. නේද? නුවණක් දැක්කොත් එහෙම පෙන්වන්න තරක් නැහැ. ඒ වගේ මේ තමන් කෙනා කෙනා තුල ලෝකයේ පවතිනවා මිසක ලෝකය කියන එක ඒක පංච උපාදාන ස්කන්ධ ලෝකේ. පංච උපාදාන ස්කන්ධ ලෝකයේදී බාහිර තියෙන හොඳට බලන්න පඨවි ආපෝ තේජෝ වායෝ අවකාශ කියන මේ පහ විතරමයි ඔය පහ තියෙන තැන මෙච්චර මිනිස්සු පුද්ගලයෝ ගෙවල් දොරවල් යාන වාහන ඉඩ කඩන් කියලා මේ ලෝකයේ අද තියෙන හිතේ පුද්ගලයා පුරුෂයා කියන තැන තියෙන 6 ධාතුවක් පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු. ඔය හය තමයි පුරුෂයා පුද්ගලයා කියන්නේ. අපිට සාපේක්ෂව බාහිර තියෙන කෙනා කෙනාට සාපේක්ෂව පඨවි ආපෝ තේජෝ වායෝ අවකාශ කියන පහ විතරයි. මේ පංච මහා ධාතුවේ නානත්වය. ඔය නානත්වයේ තියෙන තැනක ඇත්ත නොදන්න කම නිසා මම කොච්චර නිමිති හදාගෙන තියෙන මිනිස්සුයෝ ගස් ගල් ගෙවල් දොරවල් යාන වාහන කියලා මේ හිතින් ඔක්කොම හදාගෙන තියෙනවා. කවදාවත් අපිට පේන්නේ නැහැ හිතන්න අමාරුයි අපි පිළිගන්නේ මේ ලෝකේ හදාගෙන කියලා. ඉතින් මේකට බුදුරජාණන් වහන්සේ දේශනා කරන පංච උපාදානස්කන්ධ ලෝකේ කියන්නේ. ලෝකේ හෝ ලෝකයන් ප්‍රඥාප්තිය තියෙන මෙතන මේ පංච උපාදානස්කන්ධ. මොකද මෙතන බාහිර තියෙන වේදනා සංඥා සංකාර මට දැනෙනවද? නැහැ. බාහිර තියෙන රූපය විතරයි ඒකද පටිආපෝ තේජෝ වායු අවකාශ ඒ ටික තියෙන තැනක වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ ටික හරහා මට මේ ලෝකය හැදිලා තියෙනවා. ඉතින් මේ පංච උපාදාන ස්කන්ධ ලෝකයේ පිරිසිඳ දැක්කොත් එදාට තමයි මේ ජරා මරණ දුකෙන් පංච උපාදාන ස්කන්ධ ලෝකය කියනකොට බාහිර එකක් දකින්න එපා මොකද බාහිර වේදනා සංඥා සංකාර විඥාන මට තේරෙන්නේ නැහැ. එතන බාහිර මෙතන සාපේක්ෂව බාහිරෙන් මට රුපියක් හම්බ වෙනවා විතරක් නෙසක. උතර තියෙන වේදනා සංඥා සංකාර විඥාන හම්බ වෙන්නේ නැහැ. එතන සාපේක්ෂව මෙතන තියෙන රුපියක් හම්බ වෙනවා මිසක වේදනා සංඥා සංකාර හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මේ පංච උපාදාන ස්කන්ධ ලෝකයේ පිරිසිදු දකින්න තමයි මේ හැම පැත්තකින්ම එක එක එක එක විදිහට කියන්නේ. ඒකේ තියෙන තව මොනක් ප්‍රශ්න. ඒපරේ කියපු කාරණා. ඒකයි මේ නිවන කියන එක හීනෙන්ද නොගිය විරු නිවනක් කියන එකෙන් හඳුන්වන්නේ ලෝක ශුන්්‍යතාවය කියලා කියන්නේ ශුන්්‍යතා දර්ශනය කියලා කියන්නේ අනිමිත් දර්ශනය කියලා කියන්නේ තමන්ගේ මනසට පරිබාහිර එකම නිමිත්තක්වත් අපිට ආහු නොවුනොත් අපිට අපේම මනසයි කියන කාරණාව හම්බ වුණොත් යන්න දැනක් නැහැ. දැන් අපි දහවල් කාලට අවුව තියෙන වෙලාවට එළියේ හිටගෙන ඉන්නකොට අපි ඉන්නේ ඉන්න තැන්වල ඡායාව වැටුණොත් අපි දන්නවා අපි මේ ඉන්න නිසාමයි මේ ඡායාව. පැත්තකට යනකොටම එතන නෑ. දැන් ආපහු ඉන්න තැන ඡායාව. ඒ හින්දා හැමදාම Taman එක්කම ඡායාව තියෙනවා මිසක ඒන් පරිබාහිර හම්බෙන්නේ නැහැ ශුන්‍යතාවයක් නේ දකින්නේ. නේද? ඒ වගේ අපිට මේ දැන් අපේ හිතේ ඡායාව මේ දකින දකින අරමුණේ දැන් මේ හිතට පේන සිද්ධිය. කවදරකට ගියාම ඒ පේන සිද්ධිය දැන්. ආයෙ දෙකක් නැහැ. මේ විදිහට දැක්කම ශුන්‍යතාවයක් ඇති වෙන්නේ ඉබේම. අපිට ඒක හිතෙන්නේ නැහැ. නිමිති කියන්නේ අපි මෙතන දැකලා තව තැනකට යන්නේ දැකපියකම හිටියනවා කියලා. තව තැනකට යන්නේ මේ දෙපැත්තම තියනවා කියලා. ලෝකය කියලා එකක් රැස් නොවුනොත් තමයි පුදුමයි. ලෝකය කියලා එකක් නොහැදුනොත් තමයි පුදුමයි. එතකොට මේ ඔක්කොම හිතේ හැකියාව. අර මං කිව්වේ දැන් මෙතේනාසනේ කුටි මෙච්චරක් මෙච්චරක් මෙච්චරක් තියනවා කියලා ඕගලන්ට පුළුවන් දෙහිකින් බලාගෙන බලාගෙන බලාගෙන මේ කෙරෝලට මෙයන් දක්‍රමණු කුළු. බෑ. එහෙම එකක් නෑ. ඉතින් ඒ තියෙනේවම නම් තියෙන්නේ දැන් මට පුළුවන් එහෙම බලන්න. ඒ මට බලන්න පුළුවන් විදිහට තියෙන එකම නම් බලන්න ඕගොල්ලන්ට බලන්න පුළුවන්. දැන් හොඳට තේරෙනවා එහෙම කියලා වේගෙන් මෙතන තියෙන සිතුවිලි සිහි කරගන්න එකක් මේ කරන්නේ. එහෙම සිහි කරගන්න ඕගොල්ලෝ දැනුම නැතුව තියෙන සිතුවිලි නැතුව නිමිති නැතුව ඒ තියෙන්නේ. එහෙම නැතුව මෙහි තිබුණු කුටි දිහි කෙරුවා නෙමෙයි ඒ වස්තුන් තිබූ තැනම තියෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නේතේ කාම යාන චිත්‍රාණ ලෝක මේ චිත්‍රය ලෝක කාමේ නෙමෙයි සංකප්ප රාගෝ පුරුෂස්ස කාම මේ සංකල්පනාවයි පුරුෂයාගේ කාමයේ කියලා කියන්නේ මනස තුල උපදින සංකප්පෝ කාමෝ රාගෝ කාමෝ සංකප්ප රාගෝ කාම ඇලෙන දෙයක් තියෙනවා නම් ඒකයි යාගේ කාම අපි ඇලෙන්නේ මේ මෙහෙම දෙයක් තියෙනවා කියලා ඇලෙන දෙයමයි කාම චිත්‍ර කාමේ නෙමෙයි එතන තියෙන වැලි ගැට ටිකයි අහසයි කාමේ නෙමෙයි ඒ නිසා චිත්‍ර පෙනෙනවා අපිට නමුත් මේ චිත්‍රයේ ඔසවගෙන තමයි අපි යන්නේ හැමතැනම. කාම. කාමයේ අරගෙන යන්නේ. ඒකයි පුරුෂයාගේ සංකල්පනාවයි කාමේ රාගයයි කාමේ සංකප්ප රාගයයි කාමේ කියන කාරණා වෙන්නේ. ඉතින් නමුත් අපි හිතාගෙන ඉන්නේ වැලි කන්දක් තියනවා ඒක දැක්ක ඒ කියන්නේ එහෙ නිසා මෙහෙ තේන දේ එහෙ කියලා හිතන්නේ. මේ හොඳට බලන්නකෝ දැන් වැලි කන්දක් පෙනෙනවා නම් පේන්නේ අපිටනේ. අපිට නම් පේන්නේ කොහොමද පේන දේ එහෙ තියෙනවා වෙන්නේ. දැන් බාහිර තියෙන දෙයක් පේන්නේ අපිටනේ. එතකොට පේන දේ තියෙනවා වෙන්නේ කොහොමද? දැන් අර අර ප්‍රශ්නේ වගේම සිද්ධියක්. අර අපි කියන්නේ දැන් ඉස්සර මම කතා කරන්නේ ගහක මුලයි කඳයි කොළයි අතුයි ඉති ඔය ටික ඔක්කොම ටික එකතු කරලා වැය කරලා නියෝජනය කරලා තමයි ගහ කියන්නේ. දැන් ගහ කියන්නේ ඔක්කොම ටික වැය වෙලානේ. තේරණේ? දැන් ඊට පස්සේ අපි ආභව කියන මේ ගහේ මුල, බහේ, කඳ, ගහේ කොළ, ගහේ ඉති කියලා. කොහොමද ගහේ මුල ගහේ කොළ ගහේ අතු කියලා අපි කියන්නේ? ඇයි ගහ කියන එකක් හැදුනේ ඔක්කොම ටික වැය වෙලා නම්. මේ ටික එකක්වත් ගහ නොවන කොටස් ටිකක් එකතු වෙලා ගහ හැදුනා නම්. දැන් ඊට පස්සේ උපාදානය කියන්නේ අනිත් පැත්තට යනවා. ගහ කියන එක කියන්නේ මේ මුලට මේ කොළට කියලා. දැන් මේ හේතු ටික නිසාම ගහ කියලා හැදිලා. ගහ හදපු හේතු ටිකම පෙන්වනවා ආපහු ගහ කියලා. ඵලයේ හේතු කරගන්න. තේරෙනවද? ඒ වගේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ටික නිසා එතන සතර මහා ධාතු රූපයත් වේදනා සංඥා සංකාර විඥානනේ කියන ටික නිසා නම් පෙනෙන්නේ. පේන්නේ රූපේ පේන්නේ දැනෙන්නේ මේ පේන වේදනාවයි විඳින්නේ මේ පේන දේ හඳුනන්නේ පේන දේ ගැන හිතන්නේ පේන දේ දැනගන්නේ කියලා දැන් අපි ඒකම අල්ලගන්නවා. මේ වේදනා සංඥා සංකාර විඥාන කියන ටික වැය වෙලා නම් පෙනෙනවා කියලා කෘත්‍යය හැදී. පේන දේ පේනවා, පේන දේ බලනවා කියලා සිද්ධියක් ලැබෙන්නේ නැහැ. ඒ වෙන්නේම අනිත් පැත්තට. මේකේ දැන් මේ ලී කෑල්ල ලී හිත ඊට පස්සේ මේ එක්ස්රේ කෑල්ල මේ තල්කොළ ටික මේ නූල් ටික මේ විදිහට මේ විදිහට මෙහෙම තිබුණු හින්දා මේක වටාපත නේද? දැන් මේ මේ ටික මෙහෙම මෙහෙම තිබුණු හින්දා වෙන වෙනම තිබුණොත් මොකද දන්නේ නැත්තම් මේක ලී මිටක් මේක නූල් ටිකක් කල්කොල කැල්ලක් නේ. ඔක්කොම ටික යෙදිලානේ වටාපත කිව්වේ. දැන් පුළුවන් වටාපතේ මිට වටාපතේ නූල් වටාපතේ කුල කියන්නේ. ඒක වටාපත කියලා එකක් ඇත්ත වෙනවානේ. මේ උපාදානයන්ගේ ස්වභාවය ඒකේ දෝෂිත අපිට තේරෙන්නේ නැහැ මේ හේතු බලන්න මේ පංච දකින දේ දකිනවා කියන එකේ දෝෂي උන්නෝක මේ කිසිම අඩුවක් නැතුව කිසිම වෙහෙසක් සැකයක් නැතුව අපිට වටාපතේ නූල් ටික අල්ලන්න පුළුවන් වටාපතේ ලීමිත අල්ලන්න පුළුවන් වටාපතේ තල්කොලේ අල්ලන්න පුළුවන් ඒ විදිය තමයි දකින දේ දකින්නේ අපි පේන දේ දකින්න පුළුවන්, ඇහෙන දේ අහන්න පුළුවන් අපිට මේ වටාපතේ නූල් ටික අල්ලලා තියෙනවා. නමුත් නුවණින් බැලුවොත් මේ හේතු ටික නිසා ඒ කියන්නේ අර වැලි කැට ටික නිසා වැලි කන්දක් හැදෙන්න පුළුවන්. දැන් වැලි කන්දක් කියලා එකක් තියෙනවා වැලි කන්ද ඇතුලේ වැලි කැට තියෙනවා. මේ නුවණ නොදන්නකොට දැන් අපි හැම වෙලාවෙම වැලි කන්දේ තියෙන වැලි කැට ගන්න බැරිද අපිට? අපි ගන්නවනේ මේ වැලි ගොඩෙනුයි මේ වැලි කැට ටික ගෙනාවේ. වැලි කැට ටික නිසායි වැලි ගොඩ හැදුනේ. වැලි කැට ටික තියෙන තැනක වැලි ගොඩ කියන අදහසක් අපිට ආවා හිතට පෙවුණා මේක මේ ස්වභාවය නොදන්න නිසා. අපි දැන් වැලි ගොඩ කියලා එකකට හිත පය ගහලා ඊගාවට කටයුතු කරන්නේ. වැලි කැට ටික නිසා වැලි ගොඩක් වෙන එක දෝෂයක් නෑ. සාහතුණක් ප්‍රශ්නයක් නෑ ඒක ඇත්ත දැක්ක. නමුත් වැලි ගොඩක තියෙන වැලි දකින්න ගියොත් එයා අහු වෙලම තමයි ඉන්නේ. ආයෙ දෙකක් නෑ. තේරෙනවද කියන දෝෂය? ඒ කියන්නේ වැලි කැට තියෙන තැනක වැලි ගොඩක් පේන්න පුළුවන්. වැලි ගොඩක වැලි කැට දැක්කොත් මෙයා මේ වැලි ගොඩ කියන එක ස්ථාර කරගෙන ඒ තුල ජීවත් වෙනවා කියන එක තියෙනවා. ඒ කියන්නේ ඒ වගේ වටාපත කෙනෙක් අල්ලනවා නම් මේ ටික නිසා වටාපතක් වෙනවා දකින්න පුළුවන්. වටාපතේ නුල්ලක් ඇල්වුවොත් නම් ඒ තමයි ජරා. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන නිසා පෙනෙන්න පුළුවන්. ප්‍රශ්නයක්. පෙනෙන දේ බලනවා නම් ඒ තමයි ජරා මරණ. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන නිසා ඇහෙන්න පුළුවන්. ඇහෙන දේ අහනවා නම් කෙනෙක්. ඇහෙන දේ විඳිනවා නම් ඇහෙන දේ තුල නෙමෙයි දෝෂෙ තියෙන්නේ. ඇහෙන දේ අහන හින්දානේ හොඳ නරක විනිශ්චය තියෙන්නේ. ඇහෙනදී අහන්න ගියාම නිරාග දේශේ එන්නේ. ඇහෙනදී ඇහිමින් පස්සේ ඉවරන ප්‍රශ්නයක් නැහැ. පෙනෙන දේ පෙනීමෙන් පස්සේ ඉවරයි. පෙනෙන දේ බලන්න යන හිඳයි ඇලීම් ගැටින් එක තියෙන්නේ. නේද? ඒ වගේ වටාපත අල්ලන්න හිඳ තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. වටාපතේ නූල් දකින්න. ඒ කියන්නේ වැලි හඳ ඇතුලේ වැලි ගැට ටිකක් දකින්න ගියොත් ඒ කියන දර්ශනේ වැරදිලාම යාට. ඒතන මිත්‍යා දික්ටි දැකීම වැරදි කියලා කියන්නේ. එයාට හම්බෙන ක්‍රමය වැරදි කියලා කියන්නේ. හිස් අහස තුල වැලි ගොඩක් කියලා එකක් තියෙනවා ඊට පස්සේ වැලි කැට ගෙනල්ලා ගෙනල්ලා වැලි ගොඩට පුරවනවා. වගේ සිද්ධියකුත් ඒකෙන් කියන්නේ වැලි ගොඩ ගොඩ ඇතුලේ තියෙන වැලි කැට. එතකොට වැලි ගොඩ ඉස්සෙල්ලා ගහලා ඉවර වෙලයි වැලි කැට හැදෙනවා. එතකොට වැලි ගොඩ කියන එක ආවේ කොහොමද කියන ප්‍රශ්නයක් එනවා. නමුත් වැඩි කැට ටික නිසා නෙන්න ඕනේ. ඒ වගේ දැන් අපි දකින්නේ මේ සතර මහා ධාතුව තියෙන තැනක මෙහෙම පේනවා කියන එක නෙමෙයි. තේන දේ ඇතුලේ තියෙන සතර මහා ධාතු කියලායි බලන්නේ. අනිත් පැත්තට යන්නේ ඔක්කොම. ඒ කියන්නේ වැලි ගොඩේ තියෙන වැලි කැට කියලා බලනවා වගේ තමයි අවකාශ ධාතුවේ සතර මහා ධාතු රාශි වෙච්ච නිසා මෙහෙම පේන්නේ. පේන්න පුළුවන්. ඕක ඇත්ත. දැන් අපි පේන දේ කොච්චර ඇත්තද කියන්නේ මේ පේන දේ හැදිලා තියෙන්නේ. පටි ව්‍යාපෝති ජෝ ආයෝගල කියන එකනේ බලන ඉදර්ශනා කරන්නේ තේන. අනිත් පැත්තට ගිහලා තියෙන්නේ. ඒකමයි ලෙහෙන් දෝන එක තව ගැටි තද කරනවා වගේ එකක් කරන්නේ. ඇහැ හැදිලා තියෙන්නේ පටි ව්‍යාපෝති ජෝ ආයෝගලින්. කන හැදිලා තියෙන්නේ පටි ව්‍යාපෝති ජෝ ආයෝගලින් කියන. එතකොට එයා නිමිත්තමයි සහවුරු කරන්නේ. ඉතින් ඒ නිසායි මේ ගහේ තියෙන්නේ මුල කඳ කොලාතු ඉති නෙමෙයි කොලාතු ඉති නිසා ගහ හැදුනා මිසක දැන් ආය ආය ගහේ කොළ ගහේ යතු ගහේ ඉති දකින්න බෑ එතකොට තමයි හේතුඵල ධර්ම වෙන්නේ හේතුවක් නිසා ඵලයක් ඇති වෙනවා ඵලයේ හේතු වලට අයිති නැහැ ගහ කියන්නේ ඒ කියන්නේ මුලයි කඳයි කොළයි අතුයි ඉති කියන හේතු ටික නිසා ගහ කියන ප්‍රත්‍යක්ෂයතාව ඵලයක්. ඵලයේ හේතු වලයි දැන් ගහ මුල නෙමෙයි, කඳ නෙමෙයි, කොළ නෙමෙයි, අතු නෙමෙයි, ඉති නෙමෙයි. ඒ නිසා මෙහෙට දකින්න ආපහු දකින්නේ නැහැ. ඒ වගේ අපි යම් වෙලාවක දකින දේ මේ ධාතු නිසා පෙනෙන බව දකින්න පුළුවන්. පේනවා. අනිත් පැත්තට දැක්කේ නැත්නම් පේන දේ බලන්න නොගියොත් කර්මක්ෂයයි. වෙන මුකුත් නැහැ. චූට දෙයක් තියෙන්නේ. මේ පේනවා කියලා කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ටික. හේනදී බලන්න අපි කියොත් ඒ තමයි මාර්ගය. හේනදී බලනවා කියනකොට ඉබේමයි ඇහැ රූප චක්කු විඥාන අහුවෙන්නේ. ඇහෙනවා කියන එක ධර්මතාවය. ඇහෙනදී අහන්න කියොත් ආයතන ටික ඉපදිනවා. කරාම. ඒ නිසා දිත්තේ දිත්තමත්තන් වෙන විදිහට ඉන්න පේන දේ පෙනීමෙන් පස්සේ ඉවරයි. එහෙම ඉවර වෙන්නේ නිකන් කෙනෙකුට නෙමෙයි. යතහ භූත ඥාන දර්ශන. කෙටි යෙන් අන්තිම වශයෙන් එක කාරණාවක් තියෙනවා. මෙන්න මෙතන හරිම වැදගත්. ඕගොල්ලෝ යද්දීදි ඒ ටික හිතන්න අර මං කිව්වේ මේ හැම තැනකම තියෙන්නේ අර වැලි කැට ටික වගේ දකින මහ භූත රූප පතුලා පොටි ජෝවායෝ වැලි කැට ටික අවකාශ ධාතුවේ තුල තියෙනවා වගේ පඨවි ආපෝ තේජෝ වායෝ අවකාශ ධාතු තුල තියෙනකොට වැලි කන්දක් වගේ තියෙනවා. ඒ කියන්නේ මේ පඨවි ආපෝ තේජෝ වායෝ සතර මහා ධාතුව අවකාශ ධාතුවේ රාශි වුණාම හැඩයක් පෙනෙනවා. ඒ පෙනෙන එක තමයි උපාදාය රූපය කියලා කියන්නේ. හැඩේ පෙනේ. හැබැයි වැලි කැට ටික නිසා මෙහෙම හැඩයක් වුණාට කවදාවත් එහෙම එකක් තියනවා නෙමෙයි තියෙන්නේ වැලි කැට. වැලි කැට ටික පේන හැඩේ දිහා බලලා නුවණින් දත යුතුයි මෙතන වැලි කැට නොඋනේ නම් එහෙම හැඩයක් පේන්නේ මෙහෙම හැඩයක් පේන එකෙන් කියනවා මෙයා මෙහෙම ඉන්නවා කියන එක. ඒ වගේ මේ මොනවා හරි දෙයක් වෙනකොට හොඳට දකින්ද මේ පේන දේ වර්ණ සටහන උපාදාය රූපයක්. මෙතන පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු අවකාශ ධාතු නෝනේ නම් මෙහෙම දෙයක් පේන්නේ එහෙනම් මෙහෙම දෙයක් පේනවා කියන එකෙන් මෙහෙම දෙයක් පේනවා කියන එකෙන් විද්‍යමාන වෙනවා සතර මහා ධාතුව මෙතන තියෙන්නේ කියන එක. මෙයා මේ මාළු මාළුව බානවා වගේ එකක්. ඒ කියන්නේ බුද්ධ ඥානවත් දේශනා කරන ඇහැ මායя විසින් මවන බිලිකොක්ක රූපේ බිලිකොක්ක කියන ඒ කියන්නේ මාළු අල්ලන්න වැද්දා කෙලින්ම ගිහිල්ලා මාළු අල්ලන්න ගියොත් ඌ යනවා ඩක් ගන්න. එයා පෙනී හිටින් නැතුව හැමක් දාලා බිලිකොක්ක තමයි දාන්නේ. නේද? ඒ වගේ පටිඝාපෝදීජ වායු එයා කෙලින්ම පෙනී හිටින් නැතුව එයාව අල්ලගන්න අපිව සතර බාධාතේ කොටු කරගන්න මේ දාලා හැමක් තියෙනවා. මේ විදිහට තමයි පෙරේ හිටින්නේ. මේක කාපු ගමම්ම මිදෙන්නේ නැහැ අපි රතර මහදාතේ. ආයි දිරව ගන්න බෑ. කෙලින්ම විඥානේ පිටින් බැසගන්නේ රතර මහදාතේ. මවුකුඩක පිටිනවා. මාර්යා විසින් අමෝන් ලද බිලියක් මේ කාමය කියලා කියන බුදුරජාණන් වහන්සේ ඒකනේ. ජරා මරණයෙන් මිදෙන්නේ. කෙලින්ම අර කාපු ගමම් මාළුව කෙලින්ම පසු මරන්නට කැමති දෙයක් කරන්න පුළුවන් තැනට අහු වෙනවා. ඒ වගේ සතර මහා ධාතුවට අපි කොටු වෙන්නේ මේ ජරා මරණයෙන් මිදෙන්නේ නැත්තේ එයා එයාගේ ඍජු ස්වභාවයෙන් පෙනී හිටින්නේ නැතුව වංකව එක එක ස්වභාවයට පෙනී හිටලා අතු අල්ලගන්න නිසා. එයා හරි දක්ෂ එක එක ස්වභාවයට පෙනී හිටිනවා. ඉතින් දරුවෙක් වගේ බිරිඳාවක් වගේ සෝම්පිසෙක් වගේ රත්තරන් වගේ විදී වගේ නැණික් වගේ එක එක හැටියට පෙනී හිටලා තමයි අල්ලගන්නේ. එයාගේ ස්වභාවයෙන් දෙන්නේ හිටියොත් කවුරුවත් දන්නේ නැහැ. අල්ලන්නේ නැහැ. නුවණින්ම තමයි ඉක්මනට තියෙන්නේ. මෙහෙම පෙවුන්නේ, මෙහෙම දෙයක් පේන තැනක තියෙන්නේ මෙහෙම. එතෙන්ට හිත තියලා බැලුවොත් උස්පහත් කන්නේ අතරමහා ධාතු හිත තියලා බැලුවොත් වටිනා නොවටිනා කන්නේ. උපාදාය රූපෙට විතරක් හිත තියලා බලනකොටයි වටිනා නොවටිනා කන්නේ. මොකද අපි තීන්දුව తీරන අරගෙන තියෙන උපාදාය රූපෙට විතරයි. ඒක හිත පිළිබඳවක් කියලා බලනකොට ඇත්ත බැලුවොත් වටිනාකමක් අවුලනවා. ඒ නිසා ඔය ස්වභාවය ටිකක් ඉතලා අවබෝධ කරගන්න බලන්න. මම කියපු කාරණා තේරුණානේ. ප්‍රශ්නයක් නැහැ. එහෙනම් හොඳයි හැම දිනාටම නිවන් දකින්න